නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපි බික්ක වේකීනාසෝ උසිතවා කතකරණීයෝ ඔහිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝපි දිත්තං දිට්ඨතෝ අභිජානාති දිත්තං දිට්ඨතෝ අභිඥාය දිත්තිං නමඤ්ඤති දිත්‍යා නමඤ්ඤති දිට්ඨිතෝ නමඤ්ඤති දිත්තිං මේති නමඤ්ඤති තං කිස්ස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි තීති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ නේවාසික උපාසක මහතුරුත් ඉදිරිපත් කරගෙන විනිශ්චයන වනේ මේ බ්‍රහස්පතින්ද දවසේ මේ හතමාරේ පැය ධර්ම දේශනාවක් සඳහා වෙන් කරගෙන තිනවා චාරික අනුකූලව අදත් අපිට මේ බ්‍රහස්පතින්ද දවසක් මේ පැයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක් ඉතින් අපි මේ පසුගිය දවස්වල කෙච්ච ඒ ධර්මචාරිකාවට කලින් මැයි මාසයේ අවසානයේ නතර කරුවට පස්සේ අද මේ අප්‍රේල් මාසේ මාර්තු මාසේ අවසාන නැතකට පස්සේ මේ මැයි මාසයේ අද 12 වෙනිදා සම්මතය පවත්ව ගන්න බලාපොරොත්තු වෙන්නේ මම එහෙම ප්‍රකාශ කරන්නේ අපි මේ දිගට ධර්මදේශනා මාලාවක් පවත්වමින් හිටපු නිසා. මේ ධර්මදේශනා මාලාවට අපි සබ්බ ධම්ම මූලපරියාය කියන මජ්ක්‍ධිම නිකායේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදිච්ච පොතේ සඳහන් වෙන පළමුවෙනිම සූත්‍රයයි පොදු මාතෘකාව වශයෙන් කියාගත්තේ ඒකට කියන්නේ සබ්බ ධම්ම මූල පරියාය කියලා. ඒ කියන්නේ සියලු ධර්මයන්ට මූල හේතුව මූල කාරණාව ගම්භීර වශයෙන් දේශනා කරන දේශනාවක් මේක. හුඟක් වෙලාවට මේ බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කර නැත්තෝ බොහොම සලකන සූත්‍රයක් ගැඹුරුයි ඒ නිසා තේරුම් ගැනීම දුෂ්කරයි ඒ නිසාම 15000කට වැඩිය සඳහන් වෙන සරුවත්න දේශිත සූත්‍රවල නිතර සඳහන් වෙන සූත්‍රාවසානයේ මේ සූත්‍රය ආසායේ සිල් භික්ෂුන් වහන්සේලා සතුටටපත් වුණා කියන කතාව මේ සූත්‍රයගේ නෑ. මේකේ තියෙන තියෙන්නේ මේ සූත්‍රය ආසලා සි භික්ෂුන් වහන්සේලා සතුටටපත් උනේ නැතයි කියලා. ඒකට හේතුව එකින් අටුවාචාර්යන සඳහන් කරන එක තේරුම් ගන්න අමාරුකම නිසා ඒක අභිනන්දනය කරලා නැහැ කියලා. ඉතින් එහෙම කියලා මේවා විසිකරන්න නරකයි. අපිට තේරුම් ගන්න අමාරුයි. සර්වඥ දේශනා කොහොමද ගැඹීරයි. ඉතින් අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඒ අටුවාවල තියෙන දේවලුත් අරගෙන ආචාර්ය අනුකුත් මතක් ඉදිරිපත් කරගෙන අපි මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලේදී ඒකේ ශක්ති ප්‍රමාණෙන් ඒකේ තෙදක් ධර්ම රසයක් ඉටු කර ගන්න. ඉතින් මේ සූත්‍රය අපි දේශනා වාර 13ක් මේ වෙනකොට ගත කරලා තිනවා. අද ඉන්නේ 14 වෙනි වාරේ. ඒ ගත කරන්ට ඉදිච්ච දේශනා 13ේදී සරුවච්චන් වහන්සේ විසින් මේ ගම්භීර ධර්මය සියලු ධර්මයන්ගේ මූල කාරණාවල් අසෘතවත් පෘථග්ජනයට සම්බන්ධ කරලා විශාල විස්තරයක් කරනවා. ඒක ඇත්තටම කියනවා නම් අසෘතවත් පෘථග්ජනයාගේ ප්‍රයෝජනීය පිණිස කිව්වාමද කියලා සැකයක් තියෙනවා. මොකද අසෘතවත් පෘථග්ජනයා කියලා කියන්නේ මේ බණ අහන්නේ නැති කෙනානේ. මේ පොත් කියවන්නේ නැහැ. ඉතින් ඒ කෙනා මේ පොත් කියවපන් මේවා අහපන් කියන්න යෝජනාවක් නැතුව නෙවෙයි. නමුත් තේරෙන්නේ මේ අශෘතවත් භාවය අන්ධකාරයක් බව මෝහයක් බව තේරුම් අරගෙන යම් යම් ආකාරයකට සුතමේ ඥානෙ ලබාගෙන යම් යම් ආකාරයට බණ භාවනාවල යෙදී ගත කරන සුතවාර්ය ශාවකෝ කියන தත්වයටම හෝ ඒ தත්වට උත්සාහ කරන අයගේ පරෝජනය පිණිසයි සර්වඥාදී සර්වඥතා සර්වඥතා ඥාණයෙන් ඒ ඇහෙන් බලලා ලෝකයා පොදු පොදු ලෝකයා මේ ලෝකේ දිහා බලන හැටි නැත්නම් මූල ධර්ම මූල කාරණා දිහා බලන හැටි බොහොම විස්තර සහිතව කාරණා 24කට සම්බන්ධ කරලා දේශනා කරනවා. ඒක ඒකෙන් පදනම එලා ගන්න සරුවච්චන් වහන්සේ ඊගාවට එහෙව් අසුතවත් පෘ탁ජනයට සාපේක්ෂව සුතවා ආර්ය ශාවකෝ සුතවත්තු අසු විරු තැන්ගත්තා වූ ශාසනේ බයදක් සංසාරේ බයදක්නා වූ සංසාර බයෙන් කටයුතු කර ගැලවීමට කටයුතු කරන්නා වූ ශීලයෙන් සීල ශික්ෂාවට සමාධි ශික්ෂාට ප්‍රත්‍යා ශික්ෂාට කටයුතු කරන්නා වූ කෙනා අර නාහපු නොදන්නා අසුතවත් පුජාජනත් එක බලනකොට කොහොමද මේ කාරණා පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ කියන එක දෙවෙනි පරියාය භූමිය වශයෙන් දේශනා කරනවා. ඒක එතකොට ඒ ශික්ෂණය වෙන කෙනාට Taman ඉස්සර හිටිය කොතනද ශික්ෂණය වෙන්න ඉස්සර වෙලා දැන් ශික්ෂණය වුණාට පස්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා ගත්තාට පස්සේ මේ කියන එක එකක් විශේෂයි අපි කියන සාමාන්‍ය මේ කාය කියන පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් විශේෂයි ඊගාවට දැකීම් ඇසීම ආදී ඒ දේවල් વિશેයි ඇහ කන දිව නාසය વિશેයි එක එක රූප ධාන අරූප ධාන વિશેයි එක එකනාගේ ආකල්ප වෙනස් වෙන හැටි. ඒ වෙනස් වෙනකොට පළවෙනිම භූමිය තමයි අසුතවත් පු탁ඥය. අන්ධ පු탁ඥය කියලාත් මේකට කියනවා. ඊ ගාවට දෙවෙනියට සඳහන් වෙන්නේ සුත්තවා ආර්ය ශාවකෝ කියලා ඇසුරු තන් ඇති වන භාවනා කරන පෙතේ මාර්ගයේ ගමන් කරන කෙනා. නැත්නම් මාර්ගයේ කෙලවරට පැමිණිච්ච කෙනා. අන්න ඒ කෙනා එතකොට අර අසුතවත් පුතඥය වාසයෙන්. එහෙමයි දැන් භාවනා කරගෙනට මෙහෙමයි කියලා සංසන්දනයකට මේකේ අර භූමි දෙක කල්පන්න පුළුවන් වෙනවා. ඉතින් අපි මේ දෙක පහුගිය දවස්වල සාකච්ඡා කරමින් හිටියා. ඒකට තමයි අර මූල සූත්‍ර දේශනා 12 13 ගත උනේ. අපි ඒ ගමනට ඉස්සර වෙලා මේ විදිහට ආර්ය ශ්‍රාවක භාවයටපත් වෙලා ඒ ගමන කෙලවර කරා වූ රහතන් වහන්සේ මේ කාරණා පිළිබඳව කොහොමද සලකන්නේ කියන එකටයි බහගෙන හිටියේ. එතකොට දැන් අපි කතා කරන තුන්වෙනි භූමිය ගැන. අසුතත් පුතඥය නෙවෙයි, සුතවත් අරිය ශාවකයා නෙවෙයි, යෝපිසෝ අරහං කීනාසෝ. අරියත්වයටපත් වූ ආශව ධර්ම සියල්ල ක්ෂය කළා වූ උසිතවා වසන ලද භ්‍රමචර්යාව ඇත්තා වූ කතකරණීය කතකරණීයෝ කරන ලද කෘත්‍ය බ්‍රහ්ම මේ භ්‍රමචාරිය වැෂ නිමවලා නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කටයුතු ඉවර කරලා ඔහිත භාරෝ ඔළුවේ තිබුණ ඒ අවිද්‍යාන්ධකාර බර සංසාර බර බිම තැබුවා වූ අනුපත්ත සදත්තෝ Tamanගේ ස්වార్థය ක්‍රමයෙන් ළඟා කරගත්තා වූ ඒ වගේම පරික්ඛීන භව සංයෝජනෝ භවයට ඇත්තා වූ හැකිලි කොකු බැඳීම් අතහැරලා බලනද සම්මදඤ්ඤා විමුක්තෝ මනාකොට විමුක්තිය ලැබුවා වූ උත්මයන් වහන්සේ. ඉතින් මේක කියන්නේ අපි යන්න හදන අවසාන දාදර්ශයට. නිකන් ශාසනික වැඩ කරන ශ්‍රාවකයෙකුට යන්න පුළුවන් කෙලවර. ඉතින් මේක සමහරලාට බලනකොට මූල ධර්මානුකූලව තියෙන අවසාන කියනවා. ඉතින් ඒක නිසා අර අසුතවත් උතක් යන්නේකට උගාක්ලාට තකේ හිතනවා මෙව්වා කරන්න බෑ. මෙව්වා අපිට අදාළ නෑ. මෙව්වා ඉතින් මේ කාලේ කරන්න බෑ කියලා හිතෙන්වත් ඉඩ තියෙනවා. ඉතින් එහෙම නිසා වෙන්නේ නැති මෙව්වා අහලා මුගතනකොට සතුටු නොවෙන්නේ. නමුත් අර සුත්තවාරිය ශාවකෝ කියලා අසු විරූතන් ඇති සුත්තමේ ඥානෙ වගේම චින්තාමේ ඥානෙ ඇති යම් ප්‍රමාණයකට මේ එක එක සංකල්ප විශේෂයි අත්දැකීම් ඇති කෙනාට මේ රහත් වුණාට පස්සේ මේවා සම්බන්ධව කොහොමද වෙන්නේ කියන එක ආඩම්බරයට කාරණාවක් වෙනවා. පූර්වාදර්ශයක් වෙනවා. තමන්ගේ પરමාර්ථය වෙනවා. ඒක නිසා ඒව සාකච්ඡා කරන්න යැත්තෝ මනාප වෙනවා. කැමැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක ඉතින් අර අපි තාම පත්වෙච්ච නැති තනක් පිළිබඳව පත්ුණා උත්මෙන් වහන්සේ නමක් විශ්වසනීයතාවට දේශනා කරන්න හැටි. ඉතින් මම මේ විස්තර කරන්න ලෑස්තුනේ අද 14 වෙනි දේශනාවට අවශ්‍ය ආදනම ආරම්භය හඳුන්වා දීම මතක් කරලා දෙන්නයි. අන්න ඒ විදිහට අරහත්ත්වයටපත් වූ කෙනා පටවියාපෝ තේජෝ වායෝ විසේ කිරෙහි නැත්නම් මේ රූප ධර්ම කෙරෙහි කටයුතු කරන ආකාරය කතා කරා. අද මං හිතුවේ ඉස්සරහින් තියාගන්න බණාපු නැත්නම්ගේ බොහොම ජනප්‍රිය මාතෘකාවක් වෙන්නේ මේ ditta sutamuta විඤ්ඤාත කියන දැකීම්, ඇහිීම්, විඳීම් සහ කල්පනා කිරීම කියන මේ හතර විශේෂ රහතන් වහන්සේ නමක් අංග සම්පූර්ණ කෙලෙස් පරිනිර්වාණ කෙලෙස් නිව කපා දැමීමටපත් උනා වූ කෙනෙක් බලන ආකාරයයි පිටර කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදී කියනවා සෝපි ඒ කියනා වූ රහතන් වහන්සේත් අර අන්ධ පෘථග්ජනයා වාගේම බණ භාවනාවේ යෙදී ගත කරන්නා වූ සුතව ආර්ය ශාවකෙක් වගේම දිත්තං දිත්තතෝ අභිජානාති. ඇහින් රූප දකින්න. ඇහින් රූප නොදක ඉන්නවා කියන එක නෙවෙයි. රූපයක් දැනගෙන විශිෂ්ට ඥාණයෙන් දැනගන්න මම ඇහින් රූප දකින්නයි කියලා. ඉතින් ඒක මොකද්ද මේ විශිෂ්ට ඥානය කියලා කියන්නේ? ඒ පුද්ගලයා මේ රාතන් වහන්සේ හීනෙන් රූප දකින්නවා නෙවෙයි කියන එක දානවා. ඒකර භාවනා කරනකොට පේන මනෝමය රූප නෙවෙන බවක් දානවා. ඒ වගේම මම දැන් මේ රූප දැකීම කරන්නේ චක්කු විඥාණයෙන් ඇහෙන් ඒ නිසා මේ වෙලාවේ මගේ හිත කනේ නැහැ, නාසේ නැහැ, දිවේ නැහැ, කයේ නැහැ, හිතේ නැහැ. හිතේ තියෙන්නේ ඇහි. දකින්න හිතයි තියෙන්නේ කියන එක දාන්න. ආ ඒ තුලින් දැකීම සිද්ධ වෙනවා චක්කුද්්වාරයෙන් දැකීම සිද්ධ වෙනවා කියන එක හොඳ පිළිසිදුවක් තියෙනවා. ඒකයි මෙතන අපිට අපේ භාෂාවෙන් ගන්නකොට අභිජානාති කියන එකෙන් තේරුම් ගන්න තියෙන්නේ. දිඨං දිඨතෝ අභිජානාති. දිඨං දැකීම දැකීමක් වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දාන්න. ඉතින් ඒකෙන් අපි තේරුම් අරගන්න ඕනේ අපි අසතියෙන් ගත කරන වෙලාවක අමනසිකාරයෙන් ගත කරන වෙලාවක සමාධියෙන් තොරව ගත කරන වෙලාවක මේ අහනවා, දකිනවා, ගන්ධ රස බලනවා, පහස ලබනවා කියන ඔක්කොම කලවමේ සිද්ධ වෙන්නේ. ඒ කලවම කොච්චර යහුසුලුව ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවද කියනවනම් ඒවා මත ගෑවිලා නිසා දකින ගමන් අහන්න පුළුවන් දකින අහන ගමන් ගඳ බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පහස ලබන්න පුළුවන් හිතන්න පුළුවන් කියන තරමටම අපේ හිත මෝහයටපත් වෙලා ඒ නිසා මමයා මම කියන එකේ දැකීමකුත් තියෙනවා ඇහිීමකුත් තියෙනවා ගඳක් තියෙනවා රසක් තියෙනවා පහසක් තියෙනවා හිතනවත් මේ හයම තියෙන්න පුළුවන් මේ හය එකතු වුණාට පස්සේ තමයි මම කියන සන්දර්භය ගොඩ නැගෙන්නේ ඒ ගොඩ නැගීමට මේ හයම අවශ්‍යයි මේ හයම එකම චිත්තක්ෂණයක එක තැනක සිද්ධ වෙනවා කියන මුලාවක අපි ඉන්නේ ඒ නිසා මේ මුලාවෙකින් අර භාවනා නොකරන කෙනාට කඩන්න ක්‍රමයක් නැහැ. මොකද එයාට පේනවා මේ චරණ චිත්‍රයක් එහෙම නැත්නම් ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් චිත්‍රපටයක් බලනකොට ඒකේ ශබ්දක් තියෙනවා රූපක් තියෙනවා ඒ ඔක්කොම විඳිනවා කියන්නේ. විදිහ චිත්‍රපටි බලන්න යන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ මේක චිත්‍රපටි බලන අසුතවත් පුතඥයට උගන්නන්න නැතුව යම් කෙනෙකුට උත්සාහ කරන්න ඕනේ නම් මේක මෙහෙමද නැත්තද කියලා සරුවචනසේ සඳහන් කරලා තියෙනවා අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිශීදති පල්ලංකම් කියලා. උඹට මේක දැක ගන්න ඕන නම් ඔබ කැලේකට ඵලයක්. ගහක් මුලකට ඵලයක් නැත්තම් කාම භෝගීන්ගෙන් වෙන් වෙච්ච එහෙම නැත්තම් මේ සැනකෙලි වලින් භෝජන සංග්‍රහ වලින් වෙන් වෙච්ච ඒහා සමාන සීල සමාධි ප්‍රඥා ශික්ෂණයට නැඹුරු වෙච්ච පිරිසක් ඇති හෝ කිසිවෙක් නැති ශුන්‍යාකාරයට යන්නේ. ගිහිල්ලා කය හැසිරවීමෙහි කය විවිධ ඉරියව් වශයෙන් වෙනස් කිරීම නැති පහසු ඉරියව්වක් වෙන ඉඳ ගන්නයි කියන්නේ. එතකොට මේ මොකද කරන්නේ? අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් වල අසීමිතව දෝරේ ගලන එක සීමාකාරී තත්වයන් යටතටපත් කරනවා. පත් කරලා භාවනාවේදී ඇත්තම සතිපට්ඨාන සූත්‍රය සඳහන් වෙන්නේ සඳහන් කරනවා ඇස් දෙක වහගන්නයි කියලා. එතකොට කරන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා මේ හයෙන් රූප වැඩපිළිවෙල බැලීමේ වැඩපිළිවෙල පරිේශණය සඳහා වසාදාන. ශබ්ද නැති තැනකට යනවා. ගන්ධ රස බලන්න එපයි කියලා කියනවා. එතකොට අපිට ඉදිරිපත් වෙන්නේ කයේ පහස පමණයි. කයත් හසුරුවන්නේ නැහැ. එක තැනක නතර වෙලා තියෙනවා. හිතට හිතවිලි දෙන්නත් එපයි කියලා කියනවා. වෙනවට කරන්න දෙයක් නෑ දෙන්න එපයි. එතකොට ඔන්න පුළුවන් වෙනවා මේ කය එක්ක ඉඳගෙන ඉන්න ඉරියව්ව වශයෙන් හෝ නැත්නම් ඉන්නවා කියනක හෝ නැත්නම් ඒක පැවැත්වීමට අඩුම වශයෙන් අවශ්‍ය කරන හුස්ම හෝ මේ කියන එකක හිත යොදාගෙන ඉන්නකොට දැන් ඔන්න තේරුම් අරගන්න පුළුවන් අපේ හිත අර නන්නත්තර වෙලා රූප බලමින් ශබ්ද බලමින් ගන්ධ රස බලමින් පිස්සු වඳුරෙක් වගේ ඇවිදවිද හිටපේක එක අරමුණක පවත්වන්න බැරි තරම් මේක නන්නත්තරයි. මොකද මමයා හිතින්නේ එව නැත්තම් මේ මුලාව පවතින්නේ මේ හයේම සැරිසරන කොට. රූප බලන, සද්ධාන, ගන්ධ රස බලන, පාස බලන වෙලාවේ පමණයි. එක අරමුණක ඉන්නකොට ඒක නිකන් මේ අංශභාගය වගේ. හිතට හරි හිස් ගතියක් වැටෙනවා. බොල් ගතියක් වැටෙනවා. ඒ නිසා යා කැමති නෑ ඒ කාරණුටක ඉන්න. ඒ නිසා සරුවචනාංශයේ දඬු කඳේ ගැවුවා වගේ රූප ආසා ඇහැ හිර කරන්නේ කියලා. ශබ්ද සහ කන හිර කරන්නේ කියලා. ගන්ධ රස පහ ගන්ධ සහ රස හිර කරන්නේ කියලා. ගන්ධ තියෙන තැනකට යන්නත් එපා, ගන්ධ ආස්වාද කරන්නත් එපා. රස දේවල් බලන්නත් එපා, කතා කරන්නත් එපා, කට වසාගෙන තියාගන්න. ඒතර කයට දාගෙන ඉන්නකොට තියෙනවා මේ එකම අරමුණක පවත්තන්න ගියාම මෙයා කොච්චර අපහසුරපත් වෙනවද කියනවනම් ඒ අරමුණේ පවතින ගමන් හිතෙන් රූප හදාගෙන බලනවා. හිතෙන් ශබ්ද හදාගෙන අහනවා. හිතෙන් මස් නලවනවා. හිතෙන් පුපුරු ගහනවා. හිතෙන් හොල්ලනවා එක. හොල්ල හොල්ල අර හයම තියෙනවා. එතකොට තමයි මම ඇන්නේ. එතකොට තමයි මේ සම්පූර්ණ මේ සත්වයා මේ පුද්ගලයා මේ පිරිමියා මේ ගෑණි මතුවේ. එහෙම නැතුව ඒ කාර්මණය කරනට හරි බංකොලොත් භාවයකට පත් කරනවා. ඉතින් ඒක අර යෝගාවචරයට පේන්නේ තමන් බංකොලොත් වුණා වගේ. තමන් ඒක අසරණ වුණා වගේ. ඒ නිසා යෝගාවචරය අර නොදැනුවත්කමට, අසෘතවත්කමට අර සක්කාය දිට්ඨියෙන් මමෙන් ඇති කරනා වූ කෝලංගලට අහු වෙලා ඇස් දෙක අරලා හරි රූප පයින්නනවා. එහෙම නැත්නම් අර ඇහෙට පේන රූප පිළිගන්න. නිකන් හිතට ඇහෙන ශබ්ද ඇත්ත සද්ද වගේ පිළිගන්නේ කියලා කිහිල කියනවා මට භාවනා කරන්න බෑ සද්ද ඇහෙනවා මට භාවනා කරන්න බෑ රූප පේනවා මට භාවනා කරන්න බෑ ඔළුව හෙල්ලෙනවා මට භාවනා කරන්න බෑ ඇඟ පුපුරු ගන්නවා කියලා ඒ සේරම ආත්ම වශයෙන් මම වශයෙන් මගේ වශයෙන් ගන්න. අපි නොගෙට බෑනේ මේ අයට දකින්න දේ. නමුත් රහතන් වහන්සේ ගැන කතා කරනකොට උන්වහන්සේ දන්නවා මේ හිත නොදන්නා කෙලවර කරපවන් සංසාරේ මේ මනුසාත් භාවය ලැබුවා නම් පංචවෝකාර භාවයකට ගියා නම් මේ රූප සද්ද ගන්ධ රස කියන හැම පැත්තෙම ඇහිමින් ඇහිමින් තමයි දකමින් දකමින් තමයි යන්නේ. ඒක හරියට කියනවා නම් වවුලෙක් රාත්‍රියේ පියාඹනකොට ඌ තමන්ගේ ශබ්ද වගේන් නිකුත් කරන ඒ ශබ්ද කොහේ හරි වැදිලා ආපහු ආවොත් පමණක් තමන් ඊගාවට හැප්පෙන දේ මේකයි කියලා අර තේරුම් ගන්න පුළුවන්. එයා අවකාශයට එහෙම නිකුත් කරොත් මේ ශබ්ද අසරණ වෙනවා. එනිසා වවුල උඩ පැත්තට හැරිලා යන්න බත්තක් ගත්තොත් යන්න බෑ. යන්න බෑ කියලා කියන්නේ අර තේරෙන්නේ නැහැ මේ කොහෙද ඉන්නේ කියලා. මොකද අර වටේ තියෙන දේවල් වල හැප්පිලා එන සද්දෙන් තමයි යන්නේ. ඉතින් ඒ නිසා ඒ රේඩාර් ක්‍රමේදී තේරෙනවා ඉව ගිහිල්ලා ආපහු ආවේ නැත්නම් Taman ඉන්න තැන Taman හොයාගන්න බෑ. දැන් ගුවන් තොටුපළේ තියෙන රේඩාර් යන්ත්‍ර වැඩ කරන්නේ පොළොව දිහාට හැරෙව්වොත් විතරයි අහසට වැඩ කෙරුවොත් අහසේ අභ්‍යවකාශ වස්තු නැත්නම් හිස් මොකක් අපේන්නේ. ඉතින් ඒක හරවලා තියෙන්නේ සමාන්තරව. සමාන්තරවට ආහාරයන්තරාවක් ඈතින් එනවනම් තේරෙනවා. උඩට හැරෙවට රේදාගන්තරෙන් ආපහු හැරලා ඉන්න දෙයක් නැති නිසා ඒකේ ඉන්නේ කොතනද මොකක්ද ඒකේ ප්‍රොජෙන් නැති නේ. ඒ වගේ තමයි මේ ඇහැ කන දිවනාසය හයම වැඩ කරේ නැත්නම් අපේ හිතට මහා පාළුගතියක් එනවා. ඒ මොකද හේතුව ඒ ඇතුව තමයි මම යැමවිලා තියෙන්නේ. ඒකට අර ආහනාපානෙට වගේ කායानुපසනාවට හිත ගියාම මේ පාළුගතියක් තනිගතියක් දැනෙන්නේ භාවනාව වැඩ කරනවා කියන එකයි. ඒ පාළු ගතිය නැති කරන්නයි මේ හිත රූප බලමින්, ශබ්ද බලමින්, අහමින්, ගන්ධ රස බලමින් හිතෙන්ම වාගෙන හරි කරන්නේ. ඒවා මම මාගේ කියාගන්න එක තමයි නොදැනුවත් කරන්නේ. නමුත් ඉස්සරහට යනකොට පුළුවන් තරම් උත්සාහ කළොත් මේවා මේ හිත පාළු ගතිය එනකොට පැල් කවි කියනවා වගේ, ගැල් කවි කියනවා වගේ, නෙළුම් කවි කියනවා වගේ ඇති කරගන්න දේවල් පාළු මකා ගන්න. ඒවා ඇත්තට ගන්න යන තරකයි. කොහොම හරි අපි ඉදිරියට යන් අපි හිතමු එතකොට මේ විදිහට ආනාපානෙ හිටියයි කියලා ආනාපානෙ ඒක ඒක අරමුණක ආස්වාස් ප්‍රසවාස හෝ ඉඳගෙන ඉන්න අරමුණේ ඉඳලා හිත කී කරු කරගත්තයි කියලා මේක තමයි හරි පාර දැන් මගේ හිත මේ කායන පස්සනාව හිටලා තියෙන්නේ මේක හරි කියලා ඒ ඇති වෙච්ච එක දිගේ සමාදන් වෙනකොට තමයි සමාධියක් ඇති වෙන්නේ නැත්නම් සමාධිය නෙවෙයි ඇති වෙන්නේ චකිතේ බය අත් දෙක වහින්න බැරි ගතිය. ඉතින් දැන් මේක මේ පරිේශනාගාරයක තිරේ වහගෙන ඇතුලේ කරන සතිය සමාධිය පිහිටවිල්ල. නමුත් ඊට පස්සේ අපි සක්මන්ට ගියාට පස්සේ ටිකක් ටික රූප පෙනෙද්දී ටිකක් ටික ශබ්ද ඇහෙද්දී චේතනාපූර්වකව ඇඟ නලවද්දී වම වශයෙන් දකුණු වශයෙන් ඊට පස්සේ බලනවා දැන් අර හය එකක් විතරක් දීලා ඒකේ සතිය පිහිට ඉස්සේ රූප ටිකක් ශබ්ද ටිකක් ගන්ධ ටිකක් රස ටිකක් දීලා යනකොට හිතට පහසුයි දැන්. පරියන්කේ තරම් අමාරු නෑ මොකද වටින් වට රූප පේනවා බැලුවේ නෑ තාත් ශබ්ද ඇහෙනවා. ඒ නිසා ඉන්න Taman ඉන්න තැන මමයා නැත්නම් කාලයේ සහ දේශයේ තහවුරු වීමක් වෙන නිසා සක්මන ලේසි. නමුත් අර සක්පරියන්කෙන් ගත්ත සතිය සක්මනේ වැඩෙනවනේ ඒක ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ එදිනෙදා වැඩ කරනකොට ඔන්න රූපත් වෙනවා ශබ්දත් ඇහෙනවා ගන්ධ රස පහස චේතනා වේලාවට වැඩ කරනෙවුවා තව පුද්ගලයනා සම්බන්ධතා අතීත අනාගත ඔක්කොම ආවට පස්සේ අර මමිය සම්පූර්ණයෙන්ම ආඩ්‍ය වෙනවා ආරූඪ වෙනවා ආසනාරූඪ වෙනවා. ඒ ආරූඪ වුණාට පස්සේ හරි අමාරුයි සතිය පවත්වා. මොකද මම කැමති නෑ සතිය තියෙනවා. සතිය තිබ්බහම මේ මම යගේ තියෙන බොල් ගතිය, මායාකාරී ගතිය, මිරිගු ගතිය පේන නිසා. ඒ නිසා ඉදින්දා ජීවිතය හරි අමාරුයි. සතිය පවත්වා නමුත් අපි හිතමු මේ සුත්තවාාරිය ශා วก ෙක් බාටපත් වෙලා පරියන්කේ දැනගෙන සක්මන දැනගෙන ඉදින්දා ජීවිතේ ලදලද වෙලාවේ Taman පුද්ගලිකව කරන වැඩදී හෝ නැමතිල්ලේ කරලා නිස්සද්ද වැඩ කරලා සතිය පිටවන යම් ප්‍රමාණයකට ආවයි කියලා අන්නේ වෙලාවේදී ඒ පුද්ගලයාට පරියන්ක වගේ නෙමෙයි මේ රූප බලමින් ශද්ධාහමින් සතිය පිටවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ පිහිටවනකොට ගුරු උපදේශ වශයෙන් දෙන්නේ රූපයක් බලන වෙලාවේදී නම් මේ දිඨං දිඨං දිඨතෝ අභිජානාති කියන විදිහට මේ වෙලාවේ මම කරන්නේ රූපයක් බලන එක විතරයි කියලා අනෙක් ඉන්ද්‍රියන් විශේෂෙහි අරමුණු විශේෂ හිත විසිරී යෑම නොවීම පිණිස හිතේ විසිරී ගියයි කියලා හිත පටලවීම නොවීම පිණිස රූපයක් රූපයක් කියලා හෝ බලනවා බලනවා කියලා හෝ දකින්නවා දකින්නවා කියලා හෝ මෙනේ කරන්නේ මේ අභිඥාව වැඩි කරන්නේ මේ හදන විශිෂ්ට ඥානෙ වැඩි කරන හදන මේලා සද්ධාහනව නෙවෙයි ගඳ බලනව නෙවෙයි රස බලනව නෙවෙයි පහස ලබනව නෙවෙයි කියලා තමන්ට විවේක තියෙනවා නම් රූපයකට හිත ගිය වෙලාවක නම් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බලනවා බලනවා කියලා මෙනෙහි කරන්න නැත්නම් දකින්න දකින්න කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මේකෙත් මේ මෙනෙහි කිරීමෙත් පිළිලුවක් නෙවෙයි තියෙන්නේ. මොකද්ද? රූපයක් රූපයක් කියලා කියන්නේ ආරම්මණයට හිත යොදන වෙලාවක්. වර්ණ රූපයට හිත යොදන එක බාහිර ආරම්මණය. ඒ බාහිර ආරම්මණයට හිත යොදනකොට ඒකේ තියෙන වර්ණ සටහනයි අපට පේන්නේ. නිල් කහ රතු දිග කොළ දිග උස පළල මහත වශයෙන් ඈත තියෙන දෙයක් ළඟ තියෙනක් වශයෙන් වර්ණ සටහන පේනවා. එතකොටත් අපි දන්නවා මේ දික්කේ හිතේ ඉදලා තියෙන, දැකීමේ යෙදලා තියෙන කියලා. මෙහෙම බලාන ඉන්නකොට ඉන්නකොට තේරෙයි මේ භාවනාව දියුණු වෙනවා නම් තේරෙයි වර්ණ රූපේ පිට තිබුණට පෙනීම සිදු වෙන්නේ ඇහි ඔපේ කියලා. අර ඈතට හිටියොදු එක ඔන්න Taman ගාවට ගන්නවා. ඒ ගන්නේ අමෝරා වෙන්නේ මේ තේරුණොත් පමණයි. ඒක හරි අමාරුයි භාවනා නොකරපු කෙනෙකුට කියන්න අමාරුයි භාවනා නොකරපු එකනා වර්ණ රූපයේ ඒ ආඩම්බරකම් කම්ම එපා වෙනකම් සතුටු සමාදාන ඇති කරන්නේ. නමුත් පෙනීමේ කෘත්‍ය සිද්ධ වෙන්නේ එහි ඡායේ ඔපේ. ඒ නිසා කොහේ රූප තිබුණත් ඇහි උපයට ලක් වෙන කොටස පමණයි දුක් උපදවන්නේ ඒ කොටස මත පමණයි භාවනා කළ යුත්තේ ඒ කොටස පමණයි භාවනා මාර්ගය අපිට සලසන්නේ කොච්චර ඇස් දෙකකට පස්සේ රූප ගොඩක් තිබුණත් ඇහි උපයට ඇවිල්ලා වදින ආපాతගත වෙන රූප ටික විතරයි කෙලස් උපදවන්නේ ඒ නිසා අපිට සිද්ධ වෙනවා බාහිර ඇසරියට රූප කොටක් තිබුණට අපි ඔය කැමරාවක එහෙම ફોકસ කරනකොට අපි එක දෙයකටනේ හරියට දැන් මගුල් ගෙදරක් ගන්නවා මනමාලිට ફોકસ කරනවා. නමුත් ඒකවල මනමාලිගේ අම්මා තාත්තා ෆොටෝ ගන්න ඕනේ නම් අපි මේ කැමරාව පොඩ්ඩක් සකස් කරන්න ඕනේ. ඒ ළඟම ඉන්න වෙන තැනකට ඒක එල්ල කරන්න එපා. එල්ල කරාට පස්සේ කැමරාව ඒකට සකස් වෙනවා. දැන් තියෙන කැමරා ඔටෝ ફોකසින් යනවා. ඒක තමයි අපේ හිතත් ඒ වගේ වස්තු ගොඩාක් තිබුණාට ඒ වස්තු එකට එල්ල වෙනවා. ඒ එල්ල වෙච්ච එක තමයි ආපතගත උනායි කියලා කියන්නේ නැත්නම් ඇහි ඔපේට වැදගත් වෙන්නේ ඒකෙන් තමයි කෙලෙස් හෝ විනක් හෝ උපදිනේ උපදවන්නේ. ඒක නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන සේරගෙම රූපේ පමණක් වෙන් කරා ගන්න ඕනේ නම් රූපයක් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ඒ රූපයේ කෙලස් උපදවන කොටස තමන්ට අදාළ වෙන කොටස කිචි කැවෙන කොටස මොකද්ද කියලා බලන්න ඕනේ ඒ ඒ ඔක්කොම රූපයන්ගෙන් හරියට ફોකස් වෙලා නැත්තම් අපි කියන එල්ල වෙලා ආපතකට වෙලා චක්කු ප්‍රසාදේ වැටෙන කොටස මොකක්ද කියලා දැනගන්නම් අපි ඒක දැක්කා හෝ නොදැක්කා හෝ මූල ධර්මානුකූලව බලනවා බලනවා කියලා මෙනේ කරනවා. මේ බලන එක මෙනේ කරන කොටත් ඒ කෘත්‍ය දැකීමක් බවට සිදු වෙනකොට ඒ රූපයේ විශේෂයි මනාපමනාපයක් පහළ වෙනවා හිත ඇතුලේ. මේක දැක්ක හොඳයි, මංගලයි, අවමංගලයි. එහෙම නැත්නම් මේක තමයි මම බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේක නොදකින් නොපතන් මේක කාලකන්නිකමක් මේක අවමංගල්‍යයක් ආදි වශයෙන් ඒ බැලුවට බලනවත් එක්කම හිත ඇතුලේ ඒ දැකීම සිදු වෙනකොට අනායාසයෙන්ම හිත ඇතුලෙන් ආශ්‍රව ධර්ම වගේක් මෝදු වෙන්න පටන් අර ගන්නවා මේ දකින්න රූපය අපි ආලවට්ටමක් දාගන්න. ඒක සංස්කරණය කරගන්න. මේ ටික හොඳයි මේ ටික නරකයි මේක තවත බලන්න ඕනේ මේක මෙහෙම කරන්න ඕනේ කියලා ඒ රූපේ વિશે එතකොට තේරෙනවා ඇහැට ඔක්කොම රූප වැටුණත් අන්නර විදියට අපේ හිතින් ආශ්‍රව ධර්ම ගමන් කරලා සිප බැලඳගත්තු රූප ටික විතරයි මනාපමනාප දෙක පාර කරන්නේ. ඒක ඉතින් බොහොම ගාක් සුතමේ ඥානයත් ඇතුව, චින්තාමේ ඥානයත් ඇතුව භාවනා කළොත් පමණක් තීරුම් ගත යුතුයි. ඒක තමයි මේ සූත්‍රයේ මූලධර්ම පරියාය සූත්‍රයේ ආරාධනා කරන්නේ. අපි මේ පහල කරපු රූපේට ආකල්ප පහල වුණේ නැත්නම් ඒ රූපය අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ රූපය අපේ මතකයට යන්නේ නැහැ. ඒ රූපය අපිට වැදගත් වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා අපි රාත්‍රියේකද දකින්න හීන කිලෝරක් නැහැ. උදේ වෙනකොට මතක හිටින්නේ අපිට ඕන ටික විතරයි අපිට යම් ආකාරයකින් අදාළ වෙච්ච ටික විතරයි. නැත්නම් අපි කොක්ක දාගත්ත ටික විතරයි. ඒක ඔක්ක වැටෙන්නේ සර්බලදාරි දෙවියන් වහන්සේ විශ්සර කරන කට්ටිය කියනවා දෙවියන් වහන්සේගේ මන අපිට කියලා. රූප ප්‍රතිුණත් ඇහැට ආපాతගත වුණත් කොක්ක දාගන්නේ මේක මම දැක්කා මගේ රූපේ මගේ දැකපු දෙය කියලා කොක්ක දාගන්නේ දෙවියන් වහන්සේ අදහන කට්ටිය කියනවා දෙවියන්ගේ මන අපිට. පරිණාමවාදී අදහන කට්ටිය කියලා කියනවා මේක ස්වභාවික වර්ණය. දේවල් කොච්චර දුන්නත් Tamanට අදාළ දේ තෝරාගන්නේ ඒ පුද්ගලගේ පරිණාමයේදී සිදුවෙන ක්‍රියාවලියක්. 250ක් පරිසර සාධක 150ක් ඥානගත ධර්මයි. සර්වඥාන්සේ සඳහන් කරන්නේ ඊට වැඩිය ගාක් වෙනස් දෙයක්. උන්වහන්සේ සඳහන් කරන්නේ මේ කොක්ක වදින්නේ තණ්හාවෙන් මාන්නෙන් දෘෂ්ටියෙන් කියලා. ප්‍රපංච වලින්. ඉතින් මේ මොන රූපේ දැක්කත් ඒ රූපයට ආරූඪ කරන මංගල අමංගල කරුණු සුභ අසුභ කරුණු තමන්ගේ තණ්හාව මතයි හැඩගැහෙන්නේ. තමන්ගේ මාන්නේ කියන මනිනකම මතයි හැඩගැහෙන්නේ. මමයාගෙමයි පණගන්නේ වරණගේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට වෙන විදිහකින් මේ මමයටම මේ මමයා කරන බොරුව මමයා කරන මායාව නැත්නම් මේ මාන්නේ නිසා අපි මේ තාරාතිරම් මන්නේ නැහැටි. නැත්නම් තණ්හාව නිසා කබර ගෑ වුණත් තලගොයක් කරගන්න හැටි. දැක ගන්න පුළුවන් නම් ඔන්න සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේදී හොඳට සර්වඥාන්සේ කියන්ට ඕන පණිවිඩය රහතන් වහන්සේගේ උපමාවෙන් හෝ එහෙම නැත්නම් සුතව ආර්ය ශාවකගේ උපමාවෙන් අපිට උකහා ගන්න පුළුවන්. එතකොට හැබැයි අඩු ගන්න. මේ පුද්ගලයා රූපයක් දකින්නට රූපයක් දකින්නවා කියලා මෙනෙහි කරන මට්ටමවත් අදාහගෙන පුරුදු කරලා රූප බලනකොට සද්ද ඇහෙන්නේ නැහැ. රූප බලනකොට ගන්ධ රස අදාළ වෙන්නේ රූප බලනකොට රූපෙටමයි හිතේ දෙන්නේ මම ඒ නිසා රූපයක් රූපයක් කියලා මෙනෙහි කරලා ඒක පිරිසුදු කරගන්න ඕනේ කියලා ඒ මට්ටමේවත් අවබෝධයක් තියෙනවා. එහෙම නැත්නම් තේරුම් ගන්න ඕනේ ඒ රූප කොච්චර තිබුණත් ඇහැට වැටෙන්නේ කැමරාවට එල්ල වෙන්නේ සීමිත ප්‍රදේශයක් ඒ ප්‍රදේශයේ තුලත් ඒ දකපු දේ සුභාසුභ වශයෙන් බලන්නේ තමන්ගෙම ආශ්‍රව ධර්ම නිසා නැත්තම් තණ්හා මාන දිටි නිසා. මේ ඡාය රූපයක් බලනකොට විශාල බාහිර රූපයක් අවශ්‍ය කරනවා. චක්කු ප්‍රසාදයක් ඕන කරලා තිනවා. ඊට පස්සේ ඒකට සංඥාවක් වැක්කරෙන්න වෙනවා. හිත එතන තියෙන්න ඕන. ආන්න එතකොට දකින්නෙක් පහළ වෙනවා, දකින්න දෙයක් පහළ වෙනවා, සුභයක් අසුභයක්, ditta sutta මුත මංගල කාරණා පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ තියෙන මේ මේ කියන විස්තරය අපි හිතමු මේක හරි ධර්මයයි මේකයි තේරුම් ගත යුත්තේ මේක තේරුණයි කියලා තේරුනොත් මේ ඔක්කොම විස්තර කරන්නේ මොකද අපි මෙවුවා දන්නේ නැතුව මේක පිළිබඳව හැඟීමක් නැතුව බලලා බලපුදී සුභ අසුභ කියලා හිතුවනම් අපි හිතන්නේ සුභය අසුභය තියෙන්නේ වර්ණ රූපේ කියලා. එනිසා වර්ණ රූපයත් එක්ක ආඩම්බර වෙනවා නැත්නම් කනගාට වෙනවා. හොඳට සරුවත් chance වෙනවා මොන වර්ණ රූපේ දැක්කත් තමන්ගේ හිතේ තියෙන තණ්හාමාන දිට්ඨිය අනුවයි ඒක වරණගෙන්නේ. අඩු ගානේ එහෙම සිද්ධියක් තියෙනවා. එච්චරයි හිතන ගන්න තියෙන්නේ. එහෙමනම් මේ වර්ණ රූපෙට ගහලා වර්ණ රූපෙට බැනලා වර්ණ රූපයත් එක්ක රණ්ඩු කරනවට වැඩිය ඇති වෙන්න තියෙන කෙලස් ප්‍රමාණය තීන්දු කරන්න වෙන්නේ බලන වේලාවෙදී මේ වැක්කිරෙන ආශව ටික වැක්කිරෙන ප්‍රපංච ටික වැක්කිරෙන මේ සංස්කාර ධර්ම පිළිබඳව අවබෝධයක් අරගෙන මේක නොදැන්න එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ මේ වෙනුවට මේ බලපු රූපයේ කෙලස් තියෙනවා බලපු රූපේ රාගාධිකයි බලපු රූපයේ මේ පටිඝානුසයයි එහෙම නැත්නම් පිළිකුල් සහගතයි කියලා ඒ බාහිරේ සූත්‍ර කරන්න හදන එක තමයි දේශපාලනඥයෝ කරන්නේ. එහෙම නැත්නම් සමාජ විද්‍යාවක් කරන්නේ ඕකම තමයි. ආර්ථික විද්‍යාවක් කරන්නේ ඒකම තමයි. නමුත් හිතන්න පුළුවන්ද බාහිරේ හොදලා ඔය හිත පිරිසුදු කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අන්තවාදී සදාචාරවාදීන්ට ගියොත් එහෙම ඒගොල්ල කියනවා මේ බාහිරේ හොඳට ඔක්කොම සිල් අඳගත්ත බාපණයක් දාගත්ත සුදු අඳගත්ත කට්ටිය හිටියොත් කෙලස් පහළ වෙන එකක් නැහැ. එහෙම නැත්නම් මේ බල රූපවල නිසා තමයි මගේ හිත ඇවිස්සුනේ. ඒක නිසා ඒවා නැත කරන්න ඕනේ. ඒක නැත කරපටි දෝෂයක් නැහැ ඒක හොඳයි. නමුත් මතක තියාගන්න ඕනේ ඒ තමන්ගේ හිතේ ওই කියන ආශව ධර්ම තියෙන තාකල් තණ්හාමාන දිවි තියෙන කාතාකල් සංස්කරණය කිරීම තියෙන තාකල් කොයි දේ දැක්කත් ඒ තුලින් අපිට සුභයක් අසුභයක් පහල කරගෙන කෙලෙස් උපදවා ගන්න පුළුවන්. අන්න ඒ කෙලෙස් උපදවා ගන්න පුළුවන් தත්ත්වය ආරසා කිරීමට සටන් කරන්නට තමයි පෘථග්ජනය කියලා කියන්නේ. එයා කියනවා මට මේ දේ දැකලා මේ කෙලෙස් උපදවා ගන්න ඕනේ උඹට වැඩක් නැහැ උඹ කරපණ හිටපන් කියලා. ඉතින් සරුවචනanse එහෙම අයට කවදාකවත් බන කියන්නෙත් නැහැ. ඒ අය කෙරක තරහකුත් නැහැ. මොකද සර්වඥාන්සේ දන්නවා නිවන් දකින්න ඉස්සර වෙලා මේ සතිය පිහිටවන්න ඉස්සරලා උන්වහන්සේත් ඔතන තමයි හිටියේ. එතනදී අපි කියන්නේ ඒ සූපේ අසභ්‍ය රූපයක් වුණාට මට ඒකෙන් කෙලස් උපදිනවා නම් හොරෙන් හරි මට ඒක බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒ රූපේ බලන මට පිළිකුලක් පහළ වෙනවා නම් ඒක බලන්න කැමති නැති වුණත් ඒ පිළිකුල දිහා බලන්න ඕන ගතියක් හිතේ තියෙනවා. ඒක බලන ගතිය මගේ අයිතිවාසිකමක් කියලා. ඒක එහෙමම තමයි මේ පුද්ගලයාට අපි සම්පූර්ණ නම්බුනාමයක් දෙනවා අසුතවත් පුත්‍ත්ජනෙයි. එයා ඒක සඳහා හටන් කරනවා. නමුත් සුතව ආර්ය ශාවකයා තේරුම් අර ගන්නවා සරුවච්චන් වහන්සේ කොට ගියේ කොට යන්න පාර පෙන්වන්නේ මේ රූපයේ නෙවෙයි කෙලස්ටි. රූපේ නෙවෙයි සුභාසුභති. හරි වැරදි තියෙන්නේ බලන හිතේ. ඉතින් ඒක කියනකොට ඔක්කොමලා ඒක গুপ্ত ධර්මයක් කොහොමද හිතේ ඒව තියෙන්නේ රූප නැත්තම් කොහොමද කෙලස් පහළ වෙන්නේ ආදි වශයෙන් විවිධාකාරයෙන් මේක මෙලව කරන්න බැරි දෙයක් රහතන් වහන්සේලා පමනක් කළ හැක්කක් ගුප්ත ධර්මයක් ගුඪ ධර්මයක් කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒකට අනුකම්ප කරන්න වෙන කරන්න දෙයක් නැත්තේ නෑ. නමුත් අපි දන්නවා ਸਰවඥාන්සේකට උපමා පෙන්නනවා යම් වෙලාවක අපට තද බල ද්වේෂයක් ඇවිල්ලා තියෙනවා කියලා අපි දවස පුරාට නවගුණ වල ගණන් කර කර නැත්තම් බුදුගුණ වඩමින් නැත්තම් සීල සත්‍ය සූපත්ත්වා සූපත්ත්වා කිය කිය හිටියට නිින්දෙදි දත්මිටි කරනවා. නිින්දෙදි ඒ මිනිස්සයා පේනවා. පේනලා ඉතින් එක්ක තුවක්කකින් එක්ක කෙටේරයකින් එක්ක ගහනවා මරනවා নানা ප්‍රකාර දේවල් අපි කරනවා ඇත්තටම මේ මිනිස්සයත් නෑ හිතින්ම මේ මිනිස්සයා ඉන්නවා කියලා හිතාන අර ද්වේෂය වැඩ කරනවා ඉතින් ඒ වෙලාවේදී ඒ ඒ හීනේ ඉන්නකොට ද්වේෂයෙන් තද වෙලා රත් වෙලා සම්පූර්ණ වෙහෙසකටපත් වෙනවා. රූපේකුත් නැතුව. එවනත් අපි චිත්‍රපටිය බලනවා. චිත්‍රපටිය බලනකොට ඔන්න හතුර ඇවිල්ලා කොල්ලට අභියෝග කරනවා. ඉතින් එතකොට අපි ගහගන්නවා. ඉඳගෙන ආසනේ ඉඳගෙන ගහගන්නවා මිෂිල් ගහගෙන. අපිට මතක නැති වෙනවා මේ චිත්‍රපටිය බලන්නේ අපි මේ අදහස තියෙන්නේ අපි මේ කොල්ලගේ පැත්තටයි මනාපේ තියෙන්නේ. නමුත් දුෂ්ටය ඇවිල්ලා මොකක් හරි යටි උගලක් අදිනවා. එතකොට අපිට කේන්තියක්. ඒ චිත්‍රපටිය අපි හිතනවා ඉව තියෙනවා කියලා. නමුත් බලනකොට අපි අරගෙන ගියේ එකක් මේ බලන්නේ. ඉතින් සර්වඥාන්ත කියනවා හීනෙකදී එහෙමනම් චිත්‍රපටියකදී එහෙමනම් මුළු ජීවිතේ පුරාමත් ඕක තමයි තියෙන්නේ. ඕන කබරගොයේ තලගොයේ කරගන්න පුළුවන් කණ්ඩ ඕනෙනවා. මේ කතාව කියනකොට හුඟව දෙනකොට කෙනෙහිනවා රිදෙනවා මොකද හිතෙනවා මේකේ මේ තමන් මේ ඇතුලේ තියෙන කෙලෙස් මතු කරන්න පෙන්වන්න සරුවචනanse කණ්ණාඩිය අල්ලනකොට ඒ සරුවචනanse එක්ක හෝ කණ්ණාඩියත් එක්ක තරහ වෙනවා. ඒත් නමුත් ඒ උනට ආර්ය රහතන් වහන්සේ කියලා කියන්නේ උසිතවා කතකරණීයෝ ඔහිත බාරෝ සම සම්මා දඤ්ඤෝ සම්මදක්ඛෝ හරියට මේක දැනගන්න කැමති නිසා බලන රූපෙක දකින්නවත් එක්කම දකින්නවා දකින්නවා කියලා ඕ බලනවා බලනවා කියලා ඕ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනකොට තේරෙන හොඳට ලෑස්ති වෙලා භාවනා මනසිකාරකින් කියලා බැලුවොත් වෙනද අනිවාර්යයෙන්ම රාග රක්ත වෙන රූපයක් තියා බැලුවත් එච්චර රාග නොවි ඉන්න පුළුවන්. ඒකම අනිවාර්යයෙන්ම සූදානම් වෙලා ගියොත් තාමත්ම ද්වේෂ ජනක එක් පුද්ගලයෙක් ඇති වෙලා වුණත් දන්නවනම් දැන් මේ සිද්ධ වෙන්නේ මේකයි කියලා එච්චර ද්වේෂ ඇති නොකර ඉන්න පුළුවන්. නිසා රාතන් වාසලට තියෙනවා විශේෂ ආශ්චර්ය ධර්ම තුනක් ඕනේ රාග ධනක දර්ශනයක් දැක්කත් ඒකේ පිළිකුල දකින්න පුළුවන් වුණා. ඒකේ රාගේ හෝ පිළිකුල නැති මධ්‍යස්ථය දකින්න පුළුවන්. තනින් තියෙන රාගේ රාගේ වශයෙන් දකින්න පුළුවන්. පිළිකුල් ජනක එකක් දැක්කට පස්සේ ඒකේ තියෙන මනාපේ සුබ පැත්ත දකින්න පුළුවන්, අසුබේ දකින්න පුළුවන්, සුබ අසුබ දෙක දකින්න පුළුවන්. ඒ කියන්නේ දකින්න රූපේ රහතන් වහන්සේ විනිර්මුක්තයි. රූපෙට බෑ රහතන් වහන්සේට ආවේග කරවන්න, ආවේශ කරවන්න, වර්ණ ගන්නවන්න. මොකද උන්වහන්සේ සූදානම්ව ඉන්න නිසා. ඒක නිසා උන්වහන්සේ දිඨින් දිඨිතෝ අභිචාරණාති. මම මේ දැකීමක් කරන්නේ දැකීමක් කරන බව විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා. දිඨින් දිඨිතෝ අභිජානාය මෙසේ දැකීම විශේෂයි විශිෂ්ට ඥාණයෙන් දැකගෙන දිඨින් නෙමන්නේ. මේ දැකූ දෙය දැකපු දෙය වස්තුව විශේෂයි දිගින් දිගට මඤ්ඤණා කරන්න ඒකට රාග කරන්නේ නැහැ ඒකේ මාන්නයක් ඇති කරන්නේ නැහැ. ඒ මතින් මමෙක් ඇති කරගන්නේ නැහැ. නැත්නම් මම මේ ලස්සන රූපයක් දැක්ක මම බොහොම වටිනා කෙනෙක් ආදි වශයෙන් එහෙම ආරූඪ කර ගැනීමක් වෙන්නේ නැහැ. ඒ නිසා දිඨින් නමඤ්ඤ. දැකපු දේ මතින් රාග ద్వේෂ මෝහ නැත්නම් රාග ද්වේෂ මොහොන් රැඩි මෙතන විශේෂයෙන් කියන්නේ තණ්හා මාන දිට්ඨි ඇතිවීමේදී තණ්හාවක් ඇතිකරන්න හේතුවක් නැහැ මේ දැකපු හුදු වර්ණ රූපයක් පමණක් බව දාන්න. දිට්ඨියාන මඤ්ඤති. දකපු රූපයෙන් ආඩම්බර වෙන්න යන්නේ නැහැ. දිට්ඨිතෝන මඤ්ඤති. දකපු රූප කෙරෙහි මම පිහිටන්න යන්නේත් නැහැ. මේ මන් දකපු දේ නිසා ඒක මටයි අයිති. එහෙම දෙයක්වත් නැහැ. දිට්ඨින් මාමඤ්ඤති. මේක මගේ දැකීමක් මේ රූපේ දකපු නිසා මගේ වුණායි කියලා එහෙම ගන්නෙත් නැහැ. ඉතින් මේක තමයි සරුවචන් වහන්සේ ඊටාම කෙටියෙන් ධර්මයක් දේශනා කරන්න කිව්වට පස්සේ බාහ්‍ය දාරුචිරිය උපාසකතුමාට කිව්වේ එතුමාට දවස් 27ක් එක දිගට පයින් යවදන ඇවිල්ලා ඒක රාත්‍රී දෙක තුනයි නිදාගෙන තිබුණේ ඉක්මනටම සරුවචන් වහන්සේ දැකලා කෙටියෙන් බණක් අහනවා. ඉතින් සරුවචන් වහන්සේ දෙසරයක්ම ප්‍රතික්ෂේප කරා මේ පින්නපාත යන වෙලාවේදී බණ කියන්නේ නැහැ කියලා. එතුමා දෙස් තුන්වෙනි සැරේ කිව්වා හිතුවා කොයි වෙලාවේ සරුවචනාචාපවත් වෙයි දන්නේ නැහැ. ওই වෙලාවේ මගේ ජීවිතේ කෙලවර වෙයි දන්නේ දෙසරයක්ම ප්‍රතික්ෂේප කරත් ස්වාමීන් වහන්සේ නැවතත් යන්නේ කියලා ඉල්ලුවා. එතකොට සරුවචාන්ති කිව්වේ දැකීමේ දැකීම පමණයි තියෙන්නේ බාහ්‍ය. දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති. අහන දෙයි අහන දෙයි පමණයි තියෙන්නේ. ගන්ධ රස පාසයේ ගන්ධ රස පාස පමණයි තියෙන්නේ හිතන දේ හුදු සබම්බකුළු වගේ බබළු විතරයි හිතන දේ පමණයි තියෙන්නේ. ඒ නිසා උඹ දකින දේ දකින මතින් නතර කරන්න හික්මියක්. ඔක මත මෙච්චර වටිනා දෙයක් මායි දැක්කේ දකපු දේ මෙච්චර වටිනවා. ඒ නිසා ඒක මගේ මේක නිසා මම ආඩම්බර වෙනවා කියලා දකපු දේ මතින් කෙලස් වගුරුවන වගුරුවන තැනට හික්මෙන්නේ. යෝගෙම අහනකොට ඒක හුදු අහන දෙයක් බාටපත් වෙන්නේ කියලා කියන උපකාව දැන් අපි කතා කරලා ඇත්තටම දැකීම පිළිබඳව සද්ද ගැන කියනවනම් මේ අන්තරේ ඉස්සරහින් තියෙනවා. ඒ අන්තරේ එන හැම දෙයක්ම අහනවා. නමුත් ඒ අන්තරේ කවදාකවත් නිවන් දකින්නේ නැහැ. කවදාකවත් ඒ අන්තරේ ಗುಣ වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද යාට එන සද්දේ අහන්න නැතුව ඉන්න බෑ. ඒ බලය දුන්නොත් නමුත් ඒකෙන් කවදාකවත් රස බැලීමක් ඒක නෑ. ඒ අහල නතර වෙනවා යා. දැන් අනික් කනකට වැටිච්චාම ඒ අහන දේ මතින් විවිධාකාර විදියට මේ දැක්කා. තේරුණා කියලා එක්ක සතුටු වෙනවා. නැත්නම් තේරුන්නේ නැහැ කියලා කනගාටු වෙනවා. කොහොම හරි අර ගන්න අහන දේ මතින් Tamange ඇතුළත ಗುಣ විශේෂයක් වෙනස් වෙනවා. දැන් දිට්ඨිය දිට්ඨි මත්තම් භවිෂ්‍යති කියලා කියන්නේ කැමරාවක් කරන දේ. එහෙම නැත්නම් වීඩියෝ කැමරාවක් කරන දේ. ඒක පැහැදිලිවම මේ වර්ණ සටහන් මේ ආකාරයෙන් සටහන් කරගන්නවා. නමුත් කවදාකවත් ඒක පිළිබඳ අර්ථකථන දෙන්නේ නැහැ. රස විඳිල්ලකුත් නැහැ. සුතේ සුතමත්තම් භවිෂති කියලා කියන්නේ මේ පටිගත කරන යන්ත්‍රයේ වෙන වැඩි. මුතේ මුතමත්තම් භවිෂති කියලා කියන්නේ ගඳ රස පහස විඳින්න පුළුවන් යම් යන්ත්‍රයක් තියෙනවා කියලා හිතමු. ආනේ යන්ත්‍රේ වගේ ඒ යන්ත්‍රයේ යන්ත්‍රානුකූලව විදුලි වේගයේ තියෙන තාකල් එක වැඩ කරනවා. නමුත් ඒ කරන දේ පිළිබඳ නම්බුවක් ගන්නේ. ਸਰවතන්ස කියන්නේ මිනිස්යා තුලක් සිදුවෙන යන්ත්‍රයක් පමණයි අන්නේ මිනිස්යා තුළ තියෙන මේ තණ්හාව කියන ගුණය නිසා අවිඥානික සචිත්තක ගතිය නිසා එයා ඒ දක්ෂින දේ ප්‍රේමනාප භාවයේ පහල කරනවා ඒ තුළින් තමයි මේ පුද්ගලයා මිනිහෙක් බාටපත් වෙන්නේ ඒ වගේම මේ දැකපු දේ පිළිබඳව තාරාතිරමක් හිතලා ගන්නවා දැක්ක හොඳයි නරකයි හරි වැරදි උසස් පහත් අරගොල්ල පහත් මංගොල්ල උසස් කියලා අත්ුක්කංශන පරවම් නැති කරන ඒ වගේම ඒ දැකීම නිසා දකින්න මම සාහුරු කරගන්න මම මෙච්චර අත්දැකීම් සහිත කෙනෙක්. මම මේ චිත්‍රපටයේ මෙච්චර වාරයක් බලලා තියෙනවා. මම මේ වැඩේ මෙච්චර කල් කරලා තියෙනවා කියලා අපි ඒකෙන් අර තමන් තුළ තියෙන මම ආයනේ තහවුරු කර ගන්නවා. ඉතින් ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ බාහ්‍ය ධාරුත්‍රියට දිත්තේ දිත්තමත්තම් භවිෂති. සෝ දිත්තේ දිත්තමත්තම් වෙන විදියට එවන් ඉනේත තේ බාහ්‍ය සික්කිතබ්බන් දිත්තේ දිත්‍තිමත්තම් භවිෂති ඉති සික්කිතබ්බන්. දැකීම දැකින මතින් හරියට ෆොටෝ එකක් ගත්තා වගේ අරගෙන නතර කරන්න. ශබ්ද අහනකොට ශබ්දේ මතින් නතර කරන්න. ආන්නේ විදිහට කරගෙන කරගෙන යන්න පුළුවන් නම් ඒ ශබ්ද මතින් විවිධ ප්‍රතික්‍රියා විවිධ වෙස්කන් වීම ආරූඪ කර ගැනීම නැති කරගෙන ඉන්න පුළුවන් බවක් මිනිස්යාට තියෙනවා. ඒ නිසා කීයකී මීයක් දැකව බලලට සිල් රකින්න බෑ. බඩගිනි තිබුණාම ඌ පැනලා කනවා ඒක ඌගේ සාජාතයේ හැටි. නමුත් මිනිස්සෙකුට ඉක්මුණාට පස්සේ ඒ වගේ නැත්තුව ඒ දේවල් වලින් කුප්පන ගතිය තිබුණ බව දැනගෙන නොකිපි කුප්පන බවටපත් නොවි ඉන්න පුළුවන් ගතිය තමයි රහතන් වහන්සේ නමක් ඔප්පු කරන්නේ. ඒ නිසා රහතන් වහන්සේ දිඨින් නමඤ්ඤති දිඨියාන මඤ්ඤති දිඨිතෝ මඤ්ඤති දිඨින් මේති නමඤ්ඤති මේ රූපයෙන් ආඩම්බර වෙන්න යන්නේ නැහැ. රූපේ කෙරෙන්, රූපේ කෙරෙහි, ඕ රූපේ මගේ කියන එක. ඉතින් මේ පදවල තරුණන්සේ নানা ආකාරයෙන් විස්තර කරලා දීලා තියෙනවා. ඒ යමක් දකින්නවත් එක මේ දකින්න දේ මතින් අපි තොරන් ගහන එක ගැන. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ මෙතන කියන්නේ දිඨින් නමඤ්ඤති දිඨ්‍යාන මඤ්ඤති දිඨිතෝ මඤ්ඤති දිඨින් මේති මඤ්ඤති කියලා ඒක විභක්ති හතරකට දාලා මේ නිත්‍ය සංඥා සුඛ සංඥා සුභ සංඥා අසුභ අනත්ත් සංඥා කියන විදිහට කඩලත් පෙන්වනවා. තමාතෙන් වල පෙන්වනවා මේ දැකපු දේ මම නෙවෙයි, දැකපු දේ මගේ නෙවෙයි, මේ දැකපු දේ මගේ ආත්මේ නෙවෙයි කියලා. නේතම්මම නේසෝ හමස්මින් මේසෝ අත්තා. තව සමහර තැන් වල පෙන්නනවා විවේක නිශ්චිතං කියන වචනේ. බැලුවට බැලුව දෙයින් ආරෝඪ වෙන්න බා හොඳ විවේකීව දැක්ක දැක්කපතේ නතර වෙනවා බොහොම විවේකීව ඉන්නවා. ඒක දැක්කයි කියලා තද ආවේග වෙන්නෙත් නැහැ, සතුටකටපත් වෙන්නෙත් නැහැ. තව තැන්වල සඳහන් කර තුන බොහොම ගැඹුරින් අතම්මේතා වොත්තා භගවතා යේන යේන හිමඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතාති. අපි උදාහරණයක් වශයෙන් කියන හොඳට භාවනා කරන යනකොට ඒ සමාධිගත වෙලා හිත එහෙම නැත්නම් සත්‍ය ප්‍රකට වීම නිසා සමාධිගත වෙලා ඒ අරමුණේ හිත බැහැගෙන මේ වර්ණාලෝකයක් දකින්න. එහෙම නැත්නම් මේ ඕභාෂයක් දකින්න. ඒ ඕභාෂය දකින්නවත් එක්කම ඇත්තටම කියනවා නම් සීලයක් පමණක් රැකව හිටපේ කෙනෙක් සමාධි භාවනා කරනට ඒ ඕභාෂයක් දකින්න සතුටක් ඇති වෙනවා. ඒ සතුට ඇතිවීම නිසා ඒ පුද්ගලයා දැන් මම සිල්වතේ පමණක් නෙමෙයි සමාධිමතෙක් කියලා නමක් ආරූඪ කරගන්නවා. දැන් සමාධි පාලා මෙතෙක් කළා හරි ගියේ නෑ දැන් හරි ගියා මට ආලෝකේ පහළ වුණා සහැල්ලු ගති පහළ වුණා ආලෝක පානසා සමාධිමත් කෙනෙක් කියන නම ආරූඪ කරගන්න යනවා මේ නිසා මේ ආලෝකය මතින් ඒ තමන් අලුතෙන් දේවල් ආරූඪ කර ගැනීම තම්මේතාවය කියලායි සරුවචනන්සේ සඳහන්. තද්මේ කියලා කියන්නේ එයින් නිපන්. ආලෝකය දැකීම නිසා මාන්නයේ අලුත් වාටියක් වැඩෙනවා. අලුත් ඝන බහල වීමක් වෙනවා. ඉස්සර නම් සීලවතෙක් පමණයි. දැන් මම සමාධිමතෙක්. ඊට පස්සේ අපිට විපස්සනා ඥානයක් පාරනවා. මේ නාම රූප පරිච්ඡේද පච්චේරික පච්චේ පරිගහ වශයෙන් අපි හිතමු නැත්නම් සත්ත්ව විසුද්ධි වශයෙන් හම්බුනාට පස්සේ ඒ පුද්ගලයා අලුතෙන් හිතා ගන්නවා මම ඉස්සෙල්ලා සීල විසුද්ධි විතරයි තිබුණේ දැන් නම් මට ආඩම්බරයක් තියෙනවා චිත්ත විසුද්ධියක් තියෙනවා ධිට්ඨි විසුද්ධියක් තියෙනවා කියලා ඒ මතුවෙන මතුවෙන ආලෝක සංඥා වගේ දේවල් වලින් තද්මේ භාවයකටපත් වෙනවාපත් වෙනකොට ඒකම ඒ පුද්ගලයාට දියසුලියක් වාටපත් වෙනවා භාවනාවේ දියුණුව කඩා හැලෙනවා එතන කරකැවෙන්න පටන් ගන්නවා රූප දැකපු වර්ණ රූපෙට නැත්නම් ආලෝකයට ඕභාෂයට බැඳීම නිසා තණ්හා මාන දිට්ටි වශයෙන් කෙලේශයක් අලුතින් උපදිනවා. මේවට සමානව ධම්මුද්දච්ච කියන වචනයක් පාවිච්චි කරනවා. ධර්මයෙන් ඇති වෙන උද්දච්ච භාවයක් ඇති වෙනවා, ටිකැස්මක් ඇති වෙනවා. මේ මේ මෙතනදී උගන්වන්නේ ඒක එනවා කියන එක භාවනා කරනකොටත් වෙනවා. භාවනා නොකරනනම් ගැන කුමන කතාවක්. අන්න ඒක ඒ වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් භාවනාවම භාවනා ප්‍රතිඵලයේම Tamanට බාධා කරනවා. ඒ නිසා අතම්මේතාවුත්තා භවතා භගවතා. තම්මේතාවේ නෙවෙයි අතම්මේතාවේ ඇති කරන්න ඕනේ දැකපු වර්ණ රූපය. වර්ණ රූපේ නැත්නම් අපිට ඕභාෂය කියලා මේක මම නෙවෙයි කියලා දැනගන්න මේක මගේ නෙවෙයි කියලා දැනගන්න ඕනේ මේක මගේ ආත්මේ නෙවෙයි කියලා අඩු ගානේ මන්ත්‍ර ජප කරන ක්‍රමයකට හෝ එහෙම නැත්නම් කටපාඩමින් හෝ කුරුද්දෙන් හෝ කරන මට්ටමට ආවේ නැත්නම් ඒ ඕපාසයේම නිකන්තියක් පාටපත් වෙලා එතන ඇන හිටින භාවනාවේ ටැග් ගහනවා. මේක අමාරුයි. නමුත් මේක ලේසි පැත්තක් තියෙනවා. අපි හිතමු භාවනා කරනකොට වේදනාවක් මතුවෙනවා. එහෙම නැත්නම් නුරුස්නා ගතියක් මතුවෙනවා. වෙහෙසක් මතුවෙනවා. එපා කරන ගතියක් මතුවෙනවා. එපා කරන මතයක් වතේචාම මේ භාවනාංග ප්‍රතිඵලයක් කියලා හිතන්නේ මේ හිතන්නේ මේක මේ වැස්ස නිසා ආවයි කියලා. එහෙම නැත්නම් මේ බඩේ අජීර්ණයක් නිසා ආවා. එහෙම නැත්නම් මොකරි කර්ම දෝෂයක් නිසා ආවා. මුන්නමා හරි දෙයකින් ඒ භාවනාවෙන් එක ගන්න නැතුව අපි මොකක් හරි එකට හේතු කෙරුවොත් ඒ පුද්ගලයා සමහර විටක කමටහන් සුද්ධ කරන කියන නැත්තම් ඔකියම යනවා යන්නේ. නෑ මේ මේ මේ විලා හරිනේ භාවනා කරන්න බෑ. මේ මේ දේවල් තියෙනවා. අපි හිතුවේ මෙහෙම නෑ යා වාර්තා කරයි කියලා. ඔන්න ඒකට කියනවා වේදනාවක් වශයෙන් තියෙනවා. ඒ වේදනාව මම කරගන්න. මගේ කරගන්න මගේ ආත්මේ කරගන්න. ඉතින් ගුරුවරයා සඳහන් කරනවා මේ වේදනාව මම නෙවෙයි. මේ වේදනාව මගේ නෙවෙයි. මේ වේදනාව මගේ ආත්මේ නෙවෙයි කියලා බලන්නේ කියලා. ඉතින් මේක හරියට පිට බේතක් බොන්නා වගේ වැඩක්. නමුත් මේකෙන් නිකන් කෙටියෙන් සඳහන් කරන්න හදන්නේ අර එන වේදනාවට द्वේෂය පහල කරගන්න තෝ වේදනාව වේදනාව වශයෙන් බලන්න පුළුවන් නේද? වේදනාව නොදකින් නොපතන් කියන විදිහට නැතුව මේක මේ කායानुපස්සනාව නෙවෙයි මේක මේ චිත්තානුපස්සනාව නෙවෙයි ධම්මානුපස්සන මේ වේදනානුපස්සනාවයි මේ ආවේ දුක් වේදනාවක් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බැලුවොත් වේදනාවක් දැක ගන්න පුළුවන් වෙයි සාර්ථක නම් ඒ වේදනාව එනකොටම පහළ වෙච්ච පටිඝානුසය වේදනාව මුහා කරන වර්ණ කන්නන ගතියක් දැක ගන්න පුළුවන් වෙයි. ඒතර කායනුපසනට වැඩි ආනිසංස ජනකයි වේදනානුපසනාවයි. මොකද හැම වෙලාවෙදීම මනාපමනාප දෙක කියන පටිඝයෝ කාමරාග අනුසේ පහළ වෙනවා. ඒක නොදැක කොච්චර වේදනාව දුරු කරත් අපි පැන්ඩෝල් ගහලා එහෙම නැත්නම් මෙන්න වේදනානාශක බීලා කවදාකවත් සංසාර රෝගේ නම් සනීප වෙන්නේ නැහැ. නිදි බෙහෙත් පෙති උනත් බොයි. මත ඒක කවදාකවත් මේ වේදනාව විශේෂයත්තා වූ පටිඝානෝසේ තත අදහස් කරන්නේ නැහැ කතා කරන්නේ නැහැ ඉස්සරහට යන්නේ නැහැ නිසා සරුවචාන්සි කියනවා බැරිම නම් පැන්ඩෝල් බීපන් එක වෙනක් රසාවක් උපුළු පුළුවන් වෙලාවක හෝ වේදනාව වෙනකොට අර ඕභාෂය එනකොට සතුටින් බදා ගන්නවා වගේ වේදනාව වෙනකොට නොදකින් නොපතන් කියලා تعلق කරන ගතිය ඒක ඒ අනුසය ධර්ම නිසා සිදුවෙන එකක් ඒක එතෙන්දිම දැක්කේ නැත්තම් වේදනාව ගියාට පස්සේ ඒක මත භාවනා කළ වැඩන්නේ. එන්නේ ඉසල භාවනා කළ වැඩකුත් නැහැ. නිසා වේදනාව වෙනකොට වේදනට ප්‍රතික්‍රියා කරන්න එපා. වේදනාව මගේ කියා ගන්න එපා මම කියා ගන්න එපා මගේ ආත්මය කර ගන්න එපා කියන එකයි නේතං මම නේසෝ හමස්වින මේසෝ අත්තා කියලා කියන්නේ. ඉතින් මේක දිත්ත සුත මුත විඤ්ඤාත කියන හතරටම දාලා කියන්න පුළුවන්. භාවනා කරගෙන යනකොට මූල කර්මස්ථානයේදී ගියේ හිත යනකොට එnde එnde එnde එnde එකම අරමුණේ ඉනකොට ඒක නීරස වෙන ගතියක් එනවා. අන්නේ නීරස ගතිය වෙනකොට ළඟ තියෙන සත්‍යයක් එකපාරට පයින්. වේදනාවක් එකපාරට පයින්. හිතවිල්ලක් එකපාරට පයින්ව පාළුගේ වළම් බිනිනවා වගේ. ඉතින් එතකොට අපි අර මොටු ගෑණි දීලා කැයි ගෑණි ගත්තා වගේ නැත්නම් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ අර වෙහෙස කර ආනාපානේ පාවා දීලා අර කුණු කන්දලයක් වෙන හිතවිල්ල බාරගත්තට පස්සේ හිතවිල්ල මගේ කියලා ගන්න. හිතවිල්ල මම කරගන්න. මගේ ආත්මේ කරගන්න. එතකොට මේ හිතවිල්ල මාව වසහයලා ගන්න. ඒ වෙනුවට මෙතන තියෙන්නේ අරක නැති කරන්න මේක ගත්තා. ගත්තට මොකද ඒක සුද්ධ ධර්මයක් නෙවෙයි. ඒක බලාගත්ත ගමනින් ඒකේ තියෙන නරකය මම වහයලා ගන්නවා. ඒ නිසා දන්න යකා හොඳයි නොදන්න යකාට කියලා කතාවක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ වගේ අර දන්න ආනාපානෙ හොඳයි ඒකෙට තියෙන නොදකින්න ඔබතන් ගතියට බාල කරගන්නා වූ හිතවිල්ලට වැඩි වේදනාවට වැඩි සද්දයට වැඩි නමුත් මේ දේ මගේ මනාපෙට නෙවෙයි සිද්ධ වෙන්නේ නමුත් මේ සිද්ධ වෙන මාරුව ලෑස්ති වෙලා ගියොත් අල්ලතයි කොහොමද අල්ලන්නේ ආනාපානෙ තුනී වේගනේ යනකොට තමයි මේ තේරම අර එළි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කියලා වගේ භාවනා ටිකක් පහුවෙගෙනාට ආනාපාන තුනේ වෙනකොට තමයි අනික පාට සද්දයක් ඇවිල්ලා ඒක පාට වේදනාවක් ඇවිල්ලා ඒක පාට හිතවිල්ලක් ඇවිල්ලා බාධා කරනවා. නමුත් හිතවිලි වේදනා සද්ද එක සැරේ එන්නේ නැහැ. ඒවා ඊට කලින් අනන්තවත් ඇවිල්ලා තියෙන අපේ අවධානට ලක් වෙලා නැහැ. ලක්ුණත් ලක් වෙන්නේ ඒක හොඳ නරක ලේබල් එකත් එක්ක. හොඳ නරක ලේබල් එක නැතුව සූපයක් වශයෙන්, සද්දයක් වශයෙන්, ගන්ධයක් වශයෙන් දකිනවනම් ප්‍රතික්‍රියා නොකිරීම කියන වචනේ තමයි අපට පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඒ එන දේ මම මාගේ ආත්මය කියලා ගන්න ටික තමයි. මේකට තමයි අත්තම්මයතා කියලා කියන්නේ. තද්මේ කියලා කියන්නේ එනේන සද්දය අනුව හිත නරක කරගන්න. එනේන වේදනාව අනුව හිත නරක කරගන්න. එනේන හිතවිල්ල අනුව හිත නරක කරගන්න. හිත නරක කරගත්තොත් එයින් නිපන් පරාජිත මමෙක් ඇති වෙනවා. එයින් නිපන් ගතිය තමයි තත්මේතාවය කියන්නේ. ඒ එයින් නිපන් මම මාගේ ගතිය අපි අයිතිවාසිකම නැති කරනවා. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි ආත්මෙ මොකද චේතනාකේ අපේ එකක් නෙවෙයි. මේ ගැටුමකින් ඇතිවෙච්ච ඵලයක්. එහෙම නැත්නම් මේ දරුවා මගේ නෙවෙයි. උපෙන් සාතිකේ තාත්තගෙනම දාන්න දෙන්නේ නැහැ. එච්චරයි. දරුවා ඇති වෙන්න ඉඩ තියෙනවා. දරුවා නැහැ කියන්නේ යන්නේත් නැහැ. ආන්නේ විදිහට මේ අතම්මේතාවයේ පුරුදු කිරීමෙන් තමයි මේ ශේක පුද්ගලයා ඒ දිනු කල දිනු රහත් භාවයට එනකොට ඒ පුදුලට තේරෙනවා මේක මගේ කියා ගත්තොත් ඒ සේරම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අපිට අවස්ථාවක් දීලා තිනවා දැකීම දැකීම පමණින් නැත කළා දැක්ක මත මත දැක්ක දේ මත ඇතිවෙන ඒ මනාපමනාප භාවයේ වෙනම මඳුරගෙන ඒකට අයිතිවාසිකම් කියන්නේ. ඒක නිසා ඉන්දිය භාවනාවේදී ඉන්දිය භාවනා සූත්‍ර වගේ එක්වති ਸਰවඥාන්සේ ශේක පුද්ගලයන් සඳහන් කරනවා චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගතං වේරන්තං uppajjati පාපකා කුසල ධම්මා තත්ත සංවරාය ආපජ්ජති චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගායි හෝති නානුභ්‍යංජනක් ගායි හෝති ඒ කියන්නේ ඡායහට රූපයක් දැකලා මේ රූපේ දැක්කා හොඳයි මේක මෙහෙමයි අරේමයි කියලා කි ව්‍යංජනානුව්‍යංජන මේ අංග අංග ප්‍රත්‍යංග බලන්න යනවයි කියන්නේම රූපයට බැඳීමක් ඇති වෙනවා. නැත්නම් ද්වේෂයක් ඇති වෙනවා. ඒ නිසා ඒක නිමිටි කරගන්න යන්න එපා. ඒ වෙනුවට භාවනා කරන එක නම් තමන්ගේ මූල කර්මස්ථානේ නිමිටි කරනවා. පරියන්කේන. ධක්මනේදී නම් වම දකුණ නිමිටි කරනවා. එදිනදා වැඩ කරනවා නම් තමන් හිත යොදාගෙන ඉන්න චේතනාපූර්වක වැඩේ නිමිටි කරනවා. ඒ වෙනුවට මේ ආගන්තුක වෙන රූපයෙන් ඇති කරන දේවල් දිගේ නිමිටි බලන්න ගියොත් තමන් කරන වැඩේ හිත ගැසෙනවා. පිට පිට යනවා. පිට ගිහිල්ලා ඒ වැඩේ අවුලටපත් වෙනවා. අත අත අපි කියන වට අතපසු වීම කියලා. අතපසු වීම හරියට අනතුරු සිද්ධ වෙනවා. මොකද අපි කරන වැඩේ චේති රූපයක් වෙනවා. එනකොට මේ රූපේ නිමිති කරගන්නවා. ව්‍යංජනක් ගායෝති කියලා කියන්නේ ව්‍යංජනානු ව්‍යංජන වශයෙන් රූපේ විස්තර බලනවා. ඒ බලන්න යනකොට කරන වැඩේ කැඩෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ආරසාව තියෙන්නේ මේ දැක්කේ රූපයක් මේකේ ව්‍යංජන අනුව්‍යංජන නිමිති ගැනීම නතර කරනවා කියන්නේ නැවතත් තමන් මූල කර්මස්ථානට ගරු කරනවා. යත්වාදි කරන මේතං අසංගතං වියතන්ත යම් හේයකින් සංවරයකින් නැතිව ගත කරන කෙනෙක් ඉන්නවනම් යත්වාදි කරන මේතං මේ අධිකරණේ මේ රූප දැකීම කියන අධිකරණේ වශයෙන් අසංගත වුණොත් සංවර නැති වුණොත් බලන රූපෙට නැතු වුණොත් uppajjati papaka kusala dharma පහළ වෙන්න පුළුවන් රාගානුසේ දෝසානුසේ අන්න ඒක නොවීම පිණිස කටයුතු කරනවා කියලා කියන්නේ අර පිහිටට ගත්ත මූල කර්මස්ථානෙම ඒක මධ්‍යස්ථ අරමුණක්. එහිම ඉඳලා හැකිතාක් උත්සාහ කරනවා මේ ආගන්තුක රූපයක් මේකෙන් පහළ වෙච්ච මේ තණ්හාව හෝ මාන්නය හෝ ඒක එහෙම නතර කරලා රූපයේ සරණ යනවා වෙනුවට මූල කර්මස්ථානයේ සරණ ගිහිල්ලා රූපයමම නෙවෙයි ඒ රූප දැකීම රූප නිසා මතුවෙච්ච තණ්හාව මාන්නේ දිට්ඨි නැත්තම් මනාපමනාපේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි නැත්නම් ඒකෙන් උපදිනා වූ තම්මේතාවය වෙනකොට අතම්මේතාවය සඳහන් කරනවා නැත්නම් මේ සූත්‍රය සඳහන් කරන්නේ දිට්ඨින් නමඤ්ඤති දිට්ඨියා නමඤ්ඤති දිට්ඨිතෝ මඤ්ඤති දිට්ඨින් මේති නමඤ්ඤති ඒ දැකපු දේ මම නෙවෙයි මම අදහස් කරන්නේ ඒ දැකපු දේ මතින් මාන්නයක් ඇති කරන්නේත් නෑ අවමානයක් හෝ අදිමානයක් ඒක මතින් මම එක්ක ඇති කරගන්නේත් නෑ මේක ගැඹුරුයි. ඒක නිසා තේරුම් ගන්න බැරි නිසා අභිනන්දනය කරන්නේ නැහැ කියන එක සාධාරණයි. ඒකත් අපි මෙතෙක් කල් ගියේ බලපු දේ මතින් වලින් තමයි අසවල් අසවල් අසුවිරු තැන් ඇති කෙනා දැන් තැන් වල ගිහිල්ලා දැකපු කෙනා කෙනාට ගෞරව කරනවා. ඒ මොකද ඒ පුද්ගලයා දේවල් දැකපු නිසා බහුසුතයි පළතුණයි කියලා. නමුත් ඒ දේවල් ඔක්කොගෙම පටලවා ගන්න උනොත් එහෙම දකින්න දකින්න දකින්න වැඩි වැඩියෙන් කෙලෙස් උපදිනවා. ඒ වගේම දකින්න දේ කෙලස් නෑ බලන මිනිස්යාගේ හිතේ තමයි කෙලස් තියෙන්නේ කියන එක සරුවචනසේ පෙන්වුවාට පස්සේ ඒක গুপ্ত ධර්මයක් කරගන්නවා. නමුත් මේ මෑතක විද්‍යාවේදී හොඳට තේරෙන පටන් අරගත්තා ඒ විශේෂයෙන්ම පරමාණුක ඇතුළේ තියෙන අටාම අංශු දිහා බලන ඉන්නකොට ඒවා ඉතාම යොසුලව වෙනස් වෙනවා පුංචි අණුදක් වලින් බලලත් බෑ ඒ වගේම ලෝකයේ ගුරුත්වාකර්ෂණයට අහුවෙන න්‍යාය ධර්මක ඉඳලා මේක බලලත් බෑ ගුරුත්වාකර්ෂණයට අහුවෙන්නේ නැති තරම් සියුම් දේවල් බලන න්‍යායක ඉඳලා බැලුවොත් ඒ තාම කුඩා ශක්ති කොටසකට ශක්ති පුංජයකට ඒකට ක්වොන්ටම් එකක් කියලා කියනවා ඝන බහල වුණොත් ලක්ෂණ දෙකක් තියෙනවා එකක් තමයි ඒක ගමන් කරන වේගය අනිත් එකේ බර ඊට වැඩි යමක් නැහැ ඒකේ ඒ ශක්තිය ගමන් කරන වේගය කියලා ගත වෙන ශක්ති පුඤ්ජයක් ශක්තියක් වශයෙන් ගමන් කරන වේගයක් නෑ ශක්ති පුඤ්ජය ප්‍රවේගයට ලක් වෙනවා ප්‍රවේගයට ලක් වෙච්චා මේ ශක්ති පුඤ්ජයට ඉතාම තුනි බරක් තියෙනවා ඉතාම වේගවත් වේගයක් තියෙනවා ඉතින් මේ යන්ත්‍රය හදන්න වෙනවා වේගය අල්ලන්න වේගය අල්ලන්න හැදුවොත් එහෙම යන්ත්‍රයේ යන්ත්‍රේ කවදාකවත් බර බලන්න බෑ අංශේ බර බලන්න යන්ත්‍රයේ මේකලස් කරොත් ඒ වේගයෙන් ඒ යන්ත්‍රෙන් කවදාකවත් වේගය අල්ලන්න බෑ. ඒ නිසා තමන් එකක් බලනකොට අනිත් එක මගහැරෙනවා. මේ ගති දෙක එක සැර එක චිත්තක්ෂණයක බලන්න බෑ. ඒ වගේම ඒ පරිේශණය කරගෙන යනකොට තේරෙන පටන් අරගත්තා මේ ශක්ති විශේෂ ලෝකේ තියෙන ශක්ති රූපයක් බවට සද්දයක් බවට ගන්ධයක් රසට පහසක් බවට පත් වෙන්නේ බලන කෙනෙක් හිටියොත් පමණයි. අහන කෙනෙක් හිටියොත් පමණයි. ගඳ බලන රස බලන කෙනෙක් හිටියොත් පමණයි නැත්නම් ඒවා හුදු ශක්ති පමණයි. ඒතයි ශක්තියක් රූප වර්ණ රූපයක් බවට ප්‍රකාශිත ආලෝකයක් බවට ශබ්ද තරංගයක් බවට ගඳ නැත්නම් රස ඕජා ආහස ස්පර්ශ බවටපත් වෙන්නේ බලන්නගේ විඥානයත් එක්ක ගැටුනොත් පමණයි. ගැටුන නැත්නම් ඒක කවදාකවත් රූපය සද්දයක් ගන්ධයක් බාටපත් වෙන්නේ නැහැ. ශක්ති වශයෙන් තියෙන ඕන වෙලාවකපත් වෙන්න පුළුවන්. ඉතින් මේක තේරුම් කරලා දෙන්න ඔය මහායාන බුද්ධ බුද්ධ ආගමේ උපමාවක් කියනවා. ඉතින් අප්‍රහේලිකාවක් වශයෙන් කියන්නේ කවදාකවත් මිනිස්සෙක් යන්න බැරි තරම් ඈත කැලේ අද්දා කැලේ කියලා කියන්නේ හත් දවසක් ගිහලා මැද යන්න බැරි කැලේ හඳුන් කැලයක් විශාල හඳුන් ගහක් වැටෙනකොට ඒ සද්දයක් ඇහෙයිද කියලා කියනවා. අහන්න කිසි කෙනෙක් හද්දා පලාතක නැහැ. විශාල ගහක් වැටෙනකොට සද්දයක් තියෙනවා කියලා. මේ කල්පනා කරලා කෙලවරකට එන්න බෑ. අපි භෞතික විද්‍යාව හැටියට බලනකොට නම් අහන්න කෙනෙක්ට ඇතුළේ සද්දයක් තියෙන්න ඕනේ. ඉතින් කොච්චර සද්ද තිබ්බත් ඒක ඇහෙන්නේ නැත්නම් ඒක හුදු මන්තියක් පමණයි කල්පනාවක් පමණයි. සද්දයක් තිබිලා ඇහුවනම් ඒක ඔප්පු කරන්න අහන්න කෙනෙක් ඉන්න වෙනමුත් ඒ කැලේ කවුරුත් නැහැ. ඒක නිසා හද්ද කැලේක හඳුන් ගහක් වැටෙනකොට සද්දයක් තියෙනවද කියලා අහපුවාම අහන්න කෙනෙක් ඉන්නවනම් සද්දයක් තියෙනවා අහන්න කෙනෙක් නැත්නම් සද්දයක් නැහැ. ඒ වගේ තමයි මේ භාවනා කරනකොට එන සද්ද ඔක්කොම බාධා වෙන්නේ අහන එකා ඉන්නවනම් තමයි. මම එයා ඉන්නවනම් තමයි. මම එයා නැත්නම් සද්ද නායට උඩින් යයි ඔළුවට උඩින් යයි ගාණක් නැහැ. ඉතින් ඒක හරි අමාරුයි ඒක පිළි අරගන්න. ඒ මොකද හේතුව එතකොට අපි අර ආත්ම නිෂේධනයක් වෙනවා තියෙන ආත්මේ මදි පුංචි කරන සැලකිල්ලක් වෙනවා. ඒක නිදර්ශනයක් වශයෙන් උපමාවක් වශයෙන් කියන්න පුළුවන්. ඒ ගොඩතරේ මිනිසියෙක් රටමැදේ ඉන්න මිනිසියෙක් යම් විදියකට මුහුදයින ඉන්න නෑයෙක්ගේ ගෙදරකට ගියොත් ඒ මනස රැයට නිින්දට ඇඳ හදලා දුන්නට අර මුහුදේ රැළ සද්ද නිසා කවදාකවත් නිින්ද යන්නේ. මහා ගෝසාව. ඉතින් මනසට තියෙන උදේ වෙනකන් ඇහැරගෙන ඉන්නවා මේ ගෝසාව. ඉතින් ගෙදර මිනිස්සු බලන්න හොඳට පුදී. ඉතින් කියනවා මොකද මේ නිදි කඩන්නේ? අනේ මොන නින්දක්ද මුළු රැය තිස්සේ මේ රැළ බෙදෙට සද්දේ. ඉතින් ගෙදර මිනිස්සු බලනවා මේ සද්ද තිබුණාට අපිට ගාණක් නැහැ. මෙයාට රැය තිස්සේ නින්ද කැඩිලා. එහෙම නැත්නම් කෝච්චි පාරක් අයින ගෙත් වෙන ගේකට අමුත්ත ගමනක් ගියාම අර රැය දෙකම ඇද හූ තියාන කෝච්චි යනකොට අමුත්තට නින්ද යන්නේ. ගෙදර මිනිහට ගාණක් නැහැ. කම්මලේ ඉන්න බල්ලට වෙන ගැහුවට ගාණක් නැහැ. මොකද හැමදාම කිනි හිටට දාන සද්ද නිසා උට ගාණක් නැහැ. නමුත් කම්මලේ නැති බල්ලෙකුට මිනිහක් ගන්නකොට බය වෙනවා. ඉතින් මේකෙදි පේන්න තියෙනවා මේ ශබ්ද පිළිබඳව පුහුණුවක් ඇති වුණාට පස්සේ ශබ්ද ගණන් ගන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා ඒක ඇති කරගන්නයි කියලා. අපිට අරමුණක් අරසා කරන්න ඕන නම් අරමුණට බාධා වෙලා එන ශබ්ද වේදනා හිතවිලි නිදිමත වගේ දේවල් මම මාගේ කියලා බාරගත්තොත් බාරගන්න මේක තුලින් මමෙකුත් මත වෙනවා මමයක් චේන්තිකත් හිත මමෙක් වෙනවා තාසසහිත මමෙක් වෙනවා තණ්හාවක් ඇති වෙනවා මේ සංසන්දනයක් ඇති වෙනවා මාන්නයක් ඇති වෙනවා මේක කෙලෙසයක් නෙවෙයි කරුණාකල මතක තියන්න මේ කෙලෙසයක් නෙමේ භාවනාවට අරමුණක් විතරයි කෙලස් වෙන්නේ මේක නොදක අපටිපත්‍ය අවිද්‍යාවේ මේ සතාමයි ආවේ මේ සත්‍යමයි ආවේ මෙයා මට බාධා කෙරුවා භාවනට බාධා කෙරුවා කියලා අර ද්වේෂයක් පහළ වුණොත් සද්දේ මතට හෝ රූපේ මත එතකොට කෙලස් වෙනවා ඒ අතින් කාය දුස්ත්‍යත්ව වාචී දුස්ත්‍යත්ව වෙන්න පුළුවන් රහතන් වහන්සේ කරන්න දන්නේ ඒක ඇති වුණා නම් ඇති උනේ ඒ සතාගේවත් ඒ වේගේවත් ඒ සද්දේවත් නිසා නෙවෙයි මගේ හිතේ නිසා මටත් ඒක උනේ මේක එනකොටම අල්ලාගත්තේ නැති නිසා. එහෙම නැත්නම් ඉතින් අපි කාට හරි නඩු කියලා බාහිරට මේක ඔප්පු කරනවා. රහතන් වහන්සේ බලනවා එනකොටම චක්කුණා රූපන් දිස්සවා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං ඇහැට රූපයක් දකිනකොටම මනාප වෙනවා නැත්නම් අමනාප වෙනවා නැත්නම් මැදේන. අන්නේ රූපේ බලනටත් වැඩිය රූප නැත්නම් රූප බලනවා වගේම ඒන මනාප අමනාප දෙක බලන්න පුළුවන් නම් ඒකට කියනවා රහත් ඇහැක් කියලා. ඒක පුරුතඥය තුලක් තියෙන අදහන් නැහැ. පුරුතඥයට පේන්නේ දකින්නකොටම ඒ එකයි බලන රූපේ මතින් ඉතින් වෙස් ගන්නවා. වෙස් අරගෙන ඒ වේසේ මත ඉඳගෙනයි අනුන්ට දොස් කියන්නේ උඹ තමයි මට රාගය ඇසුවේ උඹ තමයි මට ද්වේෂය ඇසුවේ කියලා අර පිටේ වනේ තියෙන මීම වගේ පන්තරට බය වෙනවා. බය වෙන විතර නෙවෙයි. බාහිරත් එක්ක ගැටුම් ඇති කරගන්නවා. අලුතෙන් කර්ම රැස් කරගන්නවා. අලුතෙන් මේ චේතනා පහල කරගන්නවා. කෙලෙස් ඇති කරගන්නවා. ඊට පස්සේ සංසාරේ බැඳෙනවා. ඒචා රහතන් වහන්සේට මෙහෙම වෙන්නේ නැත්තේ දිට්ඨින් නාබිනන්ද තියා කවදාකවත් ඒ දකින රූපය මතින් ආඩම්බර වෙන්නේ තං කිසි හේතු පරිඥාතං තස්සාති වදාන උන්වහන්සේ කල්ැතුම දැනගෙන තිබුණා මේ රූප කියලා කියන්නේ නොදන්න කෙනාට කටුකොහලක් දන්න කෙනාට භාවනා ආරමුණක්. අනුශේත ධර්ම සහ කෙලින් පහළ වෙන රූප දෙක බැලලා මේ මහ දන්නේ නැතුව අපි සංසාරේ ගමන් කරනකොට මොනතරම් දිට්ටි ජාලයක පටලවෙනවද දැනගන්න ගියොත් මේ භාවනා කිරීම සඳහා කිසිම අඩුපාඩුවක් නැති පූර්ණ මේ පරිශනාගාරයක් අපිට ලැබිලා තියෙනවා. අහවල් දෙයි මදි කියලා නෑ. සියල්ල තියෙනවා. අවශ්‍ය කරලා තියෙන නියම දෘෂ්ටිය. නැත්තම් මිත්‍යා දෘෂ්ටියෙන් තොර වීම සහ දර්ශනය. සීලයක තියෙනවා. ඒ නිසා දිඨින්ච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදා. කාමයා කෙරේ අති කරන්නේ ආසාවක් මේ රූපේ මම දැක්කා සැපයි සුභයි මංගලයි කියන්නේත් නැහැ. මේක දැක්කා නරකයි කියන්නේත් නැහැ. උපමාවට කියනවා නම් භාවනා කරන යනකොට පහළ වෙනකොට රූප දැකලා ඒවා මනින්ද කිරන්නේ නැහැ. තමයි මූල කර්මත්තානේ ඉන්නේ. භාවනාවෙන් තොරව ඉදින්දා කටයුතු කරනකොටත් ඒ රූපයේ කෙලෙස් නැහැ. රූප බලන පුද්ගලයා තුළ තමයි කෙලස් තියෙන්නේ. නිසා එකම රූපේ දෙන්නේ දැක්කොත් දෙකක් කතා කරනවා. සමානතාවක් තියෙන්න පුළුවන්. නමුත් අපි මෙතන උත්සාහ කරන්නේ විෂමතාවයේ තේරුම් අරගෙන ඒ තුලින් රූපෙන් පොඩි වෙනසක් ඇති කරගන්න. ඉතින් ඒ විදිහට ඒ බාහ්‍ය ධාර්මිකයට කියලා ਸਰවඥ සඳහන් කරලා තියෙනවා. ඒ රූපේ බලනකොට එතනින් නැතරනම් රූපය කෙරෙහි වෛර කරලා ඒ පැත්ත ගන්නෙත් නෑ. රූපේ නිසා Tamanke ඇති කරගන්නා වූ තණ්හාමාන දිට්ටි කියන කෙලෙස් ඇති කරගන්නෙත් නැහැ. මේ දෙක මැදත් නැහැ. ඒ එකීමෙම කෙලෙස් මේ දුක ගෙවා දමන්න පුළුවන් ගතියක් තියෙනවා. අකාලිකවම ගෙවා දාන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට බොහෝම සම කරලා පෙන්නේ මේ අතම්මේතාවය. මේ අහන දකින්න දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා කියන්න පුරුදු කරගන්න ක්‍රමයෙන් තමයි අපි මේ ගැලවුම කරන්නේ. ඒක නිකන් හුදු වචන භාවිතාවක් නෙවෙයි. අර කලින් කලින් කරලා ලබන අත්දැකීමත් එක්කයි යන්නේ. ඒකකොට පුදුමාකාර සාන්තියක් ඒ බුද්ධයාට ලැබෙනවා මේ රහතන් වහන්සේ ගැන. අපි කතා කරන්නවොත් මේ ධර්මයේ යම් වෙලාවක වැටුණොත් ඒ නිවන් රසය නැත්නම් රහතන් වහන්සේ සමක් විඳින රසය තේරුම් ගන්න පුළුවන්. අන්නේ විදිහට ධර්මයේ තියෙන ගැඹුර තේරෙනකොට තේරෙනවා බුදුහාමුදුරුවෝ මොන වගේ දෙයක්ද මේ කතා කරන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියන එක. ඒ නිසා ධර්මයේ දකින්නනම් බුදුන් දකින්න පුළුවන්. එතකන් අපි දකින්නේ බුදුහාමුදුරුවෝ කියලා හිතාගත්ත දේ නිසා පුළුවන් තරම් මේ භාවනාව තුළින් ඒව ආબોධ කරන්න කරන්න බුදුහාමුදුරන් කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ සීලයේ කෙරේ පුදුමාකාර භක්තියක් එනවා එවැනි ශ්‍රද්ධාවක් ඒ වගේම මේ අවබෝධයෙන් ලැබෙන ප්‍රඥාවක් දේවල් වඩා ධර්ධනය කරගෙන මේකටේ ලියා ගන්නට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව නතර කරනවා සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි ධර්ම දේශනාව සඳහා පැයකට පොට්ටක් සමාන හෝ වැඩි වේලාවක් අරගෙන තිනවා. ඉතින් අපි චාරිත්‍රානුකූලව ධර්ම දේශනාව පස්සේ යන්න කරන දෙයක්. ඒකටත් ඊට පස්සේ කියලා එහෙම දෙයක් නැත්නම් දෙවියන්ට පින් දීම, ඥාතීන් ජීවත් කර ගැනීම ආදී පුණ්‍යානුමෝදනා කටයුතු කළා. දේශනා ශ්‍රවණ වාරයේ සතිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. ඊට ඉස්සෙල්ලා කියන්න කරන්න යමක් තියෙනවා ප්‍රශ්න තියෙනවා කරුණාකර මතු කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. කායික සංවර සීලය සහ ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මොකක් අර්ථද? කාය සංවරය, ඉන්ද්‍රිය සංවරය කිව්වහම චක්කු සෝත ගාහන කිව්වා කාය මන මනස කියන එකටත් වැඩිය හුඟක් වෙලාට දෙන්නේ චක්කු සෝත ගාහන කිව්වා කාය. ඒකෙන් කාය පමණ සංවර කිරීම කාය සංවර වෙනවා. පහම නැත්නම් කාය ඉන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය ඔක්කොම වෙච්චහම ඉන්ද්‍රිය සංවරය. හැබැයි කාය සංවර කියලා විතරක් කාය සංවර සීලය කියලා වෙනම නමක් නැහැ. ඉන්ද්‍රිය සංවරය කියන එක තමයි පූර්ණ වචන වශයෙන් පාවිච්චි කරන නමුත් ඒකේ තියෙන පහෙන් එකක් තමයි කාය සංවර කර ගැනීම. කාය සංවර කර ගන්නවා කියලා කියන්නේ සතුන් නිමිතීමට හොරකම් නොකිරීම, කාමීත්‍යාචාරය නොකිරීමට සංවර කරනවා. එහෙම නැත්නම් කාය දුස්චරිත. ඔය කාය දුස්චරිත වලට යන්නේ. ඇහැකට දිවනාසි ඔක්කොමත් එක දානකොට ඉන්ද්‍රිය සංවර කියලා කියනවා. ඒ කොහින්ද ඒ වහම්බුනේ වචනේ? කාය සංවරය. කාය සංවරයේ අනිත් පැත්ත මොකක්ද කියන්නේ? මනෝ චිත්ත සංවරය ඒ වගේ එකක් තියෙනවා. වචී සංවරය. කාය කාය සංවර, වචී සංවර, මනෝ සංවර. එහෙම එන්න පුළුවන්. මේ කාය දුස්ත්‍යත්, වචී දුස්ත්‍යත්, මනෝ දුස්ත්‍යත් කියන තුනෙන් කාය සංවර කරගැනීම. නමුත් ඒකට ආසන්න කාරණාව තියෙන ඉන්ද්‍රිය සංවරය තමයි. ඉන්ද්‍ර සංවරයෙන් තමයි කාය සංවරය ඇති වෙන්නේ. දැන් එහෙම වෙන කිවිටකල යුද්ධයක් නැත්නම් අපි ඒතාවදාත ආදී ගාථා සජ්ජායනා කරලා මේ නොපෙන කාටත් පින්කරන වීමේ ඥාතීන් ශීපත් කර ගැනීමෙන් සහ අපේ පරමාර්ථ ශීපත් කර ගැනීමෙන් අපේ ශෂිවාරය සමාප්ත කරනවා